දැන් පළවෙනි කාරණේ මතකයිනේ නේද? මේ මහා භද්‍ර කාල්පයේ තුල පහළ වූද පහළ නොවූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේද බෝධිසත්ව කොට්ටාස තුනෙන් කවර කොට්ටාසද තයිද කිව්වේ? මහා බෝධිසත්ව කොට්ටාසය. පසේ බුදුරජාන් වහන්සේලා පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේලා ජීවමාන 15 කාලයේ පමණක්ද නෑ එසේනම් පහළ වෙන්නේ කොයි කාලෙද පසේ බුදුවරු බුද්ධ පරිනිර්වාණය නැත්තම් මේ ඒකේ තියෙන කාල පරිච්ඡේදයක් මේ ආයුෂ අඩු වෙගෙන ඇවිල්ලා අවුරුදු ලක්ෂයයි 100යි අතරේ අවුරුදු ලක්ෂයයි 100යි අතරේ තමයි ලෞතර බුදුරු පහළ වෙන්නේ පසේ බුදුරු පහළ වෙන්නේ එසේ නමුත් ලෞතර බුද්ධ ශාසනයක් තියෙන කාලේ පසේ බුදුරු පහළ වෙන්නේ නැහැ ඉතින් අපේ බුදුරජාන් වහන්සේ පටිසන්ධි ගන්න දවසේ බුදු වෙන්න පටිසන්ධි ගන්න උපදින්න පටිසන්ධි ගන්න දවසේදී අන්තිම පසේ බුදුහාඳුරු පිරිනුවම් පෑවා කියනවා. හිමාල වනාන්තරයේ ඉඳලා උන්වහන්සේ එදා පිරිනුවම් පෑවා කියනවා මා සංඝ කියලා පසේ බුදුහාඳුරු කෙනෙක්. ඒ මොකද ඒ වෙනත් ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ හෝ පසේ බුදු කෙනෙකුන් වහන්සේ හෝ සක්විත රජ කෙනෙකුන් හෝ ඒ කාලේ පහළ වෙන්නේ. සමහරට සක්විති රජවරු හිටියානම් ඒ අත්තා සක්විති රාජ්‍ය අත්තර දාලා පැවිදි වෙනවා. දැන් මතු බුදු වෙන මෛත්‍රී ශාසනයේ කාලේ සංකනන් සක්විති රජ කෙනෙක් හිටිය පහළ වෙනවා. එතුමා බුදුරජාන් වහන්සේ බුදුනාට පස්සේ ඔක්කොම දන් දීලා පැවිදි වෙලා රහත් වෙනවා. පසේ බුදුරජාන් වහන්සේලාට ධර්මයේ අන්නයට දේශනා කරන්න බැරි හේතුව කුමක්ද? හේතුවක් තියෙනවා. ලෝතුරා බුදුරජාන් වහන්සේලා බෝධි සම්භාර පුරණ කාලේ ප්‍රාර්ථනා කළේ කොහොමද? බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරි තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය මම ලෝසුරා බුදු වී අන් අයට සත්‍ය අවබෝධ කරවන්නෙමි මම සීළු දුකෙන් හා කෙලෙසුන්ගෙන් අත මිදී අන් අයද දුකෙන් හා කෙලෙසුන්ගෙන් අත මුදවන්නෙමි මම බියකදු සතර ඕගයෙන් එතර වෙවි අන් අයද එතර කරවන්නේ ඒකට ගැතුමක් තිබුණා නේද අනිත් අයට පිහිට වෙන්න ඒ විදිහේ ප්‍රාර්ථනාව නිසා උන්වහන්සේලා කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා පරිත්‍යාග චේතන දාන පාරමිතා කරුණාවයි ප්‍රඥාවයි කරුණෝපාය කව් කෝසල්ල කරුණාවයි උපාය කෞසල්‍ය කියන ප්‍රඥාවයි මුල් කොටගෙන තමයි බෝධි සම්භාර පුරන්නේ. එනිසා උන්වහන්සේලාට ලෝතුරා බුදු වී ලොවට අවබෝධ කරවන්න දේශනා කරන්න පුළුවන්. නමුත් පසේ බුදුරයන් වහන්සේලා බෝධි සම්භාර පුරන්නේ තනියම නිවන් දකින්න. අන්නාට අවබෝධ කරවීමේ ප්‍රාර්ථනාවක් උන්වහන්සේලා පතන්නේ නැහැ. ඊට සුදුසු පාරමිතාවක් පුරන්නේ නැහැ. ඒ නිසා පසේ බුදුවරයන් වහන්සේලා තමන් අවබෝධ කරගෙන ලෝතුර මේ පසේ බුදු වී වාසය කරනවා. හැබැයි උන්වහන්සේලා නිසා ඇතම පසේ බුදු වෙනවා. දැන් පසේ බුදුරජාන් වහන්සේලා නිසා පසේ බුදු වෙන්න පෙරම් පුරාණාපු ඇතම අය පසේ බුදු වෙනවා. දැන් අර උපදේශයක් කියනවා මේ සේකාවී නගරේ අපේ බෝධිසත්වයන් වහන්සේ සංකනම් සක් මේ සංකනම් මේ බ්‍රාහ්මණය කියලා හිටියා. සේතාවිය නගරේ. බරණැස් නුවරට අල්ලපු නගරේ සේතාවිය. එතුමාට එකම පුතා ඉන්නේ සුසීම කියලා. ඒ සුසීම පස්සේ මේ කුමාරයා වයස 16 දී <clears throat> විශේෂ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ සඳහා යවුවා බරණැස් නුවරට. දිසාපාම කාචාර්යවරයෙක් වෙතේ. අනිත් ශිෂ්‍යයන්ට වඩා බොහෝම නැනනුව නැති කෙනෙක් බැවින් අවුරුදු හතක් ඉගෙන ගන්න තියෙන ඒ විද්‍යාවල් ඔක්කොම අවුරුදු දෙකකින් ඉවර කළා. ඉවර කරාමදිවට ඒ ත්‍රිවේදයේ තියෙනවනේ මේ සැකසහිත ගැටලු තැන් निराකරණය නොකරපු තැන් ඒවත් මියා ගුරුවරයා ඉදිරියේ निराකරණය කළා. ගුරුවරයා බොහෝම සතුටු වුණා මේ දරුවාගේ තියෙන බුද්ධි මහිමයට. ඒ මන්දවත් මේ සුසීම කුමාරයා කිව්වා ආචාර්යයන් වහන්සේ මට මේ ඉගෙනීම මදි. මේක කෙලවර දකින්න මට ඕනේ. මට කියලා දෙන්නේ මේ ශාස්ත්‍රයේ විද්‍යාව ඉගෙනීමේ කෙලවර. ඉතින් ගුරුවරයා දන්නා මෙයා මහා ගැඹුරු බුද්ධිමත් කෙනෙක් නිසා ඒවා දරුවෝ මේ මම දන්නේ ඔච්චරයි. හැබැයි ඉගෙනීමේ කෙලවරක් පිරිසක් ඉසිපතනාරාමේ ඉන්නව පසේ බුදුරුගෙන් අහගන්න කිව්වා. මේ එන්න මතුවලා එන්නේ නැහැ. පස්සේ මේ දරුවා ගියා පසේ බුදුහාඳුරු හම්බෙන්න ගිහින් කිව්වා ස්වාමීනි මම ඉගෙන ගන්න ශිෂ්‍යයේ මට ඉගෙනීමේ කෙලවර අහගන්න ඕන සමුන්නාතර දන්නවද? ඔව් අපි දන්නවා. එහෙනම් මට කියලා දෙන්න. එහෙම ගිහි වෙස්තිනාට අපේ ඉගෙනීමේ කෙලවර ඉගෙන ගන්න බෑ. අපි වාගේ සෙගෙස් බාලා කසාවත් හඳ පෙරවා ගත්ත අයට ඒක පිළිතන්නේ කිව්වා. ඉතින් සුසීම කුමාරයාතේ තිබුණා මුදලක්. ගිහින් කඩේකින් ගෙනාව අටපිරිකරා. තමන් මිසෙස් බාලා තමන් මහාන වෙලා වැඳලා කිව්වා ගිහින් ස්වාමීනි දැන් එනම් මට දෙන්න. ඉගෙනීමේ කෙලවර. ආ එහෙනම් දරුවා මෙන්න මෙහෙමයි. නැගිටින්නේ සිහියෙන්. ඉදිරියට යන්නේ සිහියෙන්. ආපසට එන්නේ සිහියෙන්. අතක් පයක් නමන්නේ සිහියෙන්. දිගාරින්නේ සිහියෙන්. සිවුර අඳින්නේ පෙරවන්නේ සිහියෙන්. පාත්‍රය ගන්න සිහියෙන්. ආහාර පාන වළඳන්නේ සිහියෙන්. ඔක්කොම සිහියෙන් කරන්න කිව්වා. ඒක ලොකු උපදේශයක් සතිපට්ඨාන. ඉතින් මේ සුසීම ස්වාමීන් වහන්සේ ඒ විදිහට එක දවසෙම ඒ සිහිය පාවිච්චි කරලා පසේ බුදු වුණා. ඉතින් පසේ බුදු වෙන්න තින නිසා අර උපදේශය ලැබුණේ. නැත්නම් අනිත්‍යයට පිළිටන්නේ තව එක කතාවක් තියෙනවා පසේ බුදු කෙනෙකුන් ගැන. රජ කෙනෙකුට දරුවෝ නැහැ. බොහෝම පින් කරලා පින් කරලා බොහෝම පින් ඇති දරුවෙක් උපන්නා. ඒ දරුවා බඹලොවෙන් ආවේ මනුලොවට. නමක් තිබුණා බොහොම ලස්සන පියුමක් වාගේ මොහොන නිසා පදුම කුමාරයා කියලා. මේ දරුවා කිසි දෙයකට ආසා නැහැ. මව්කිරි බොන්නවත් ආසා නැහැ වෙන දරුවා වගේ. ඉතින් ආහාර පාන ගන්න වාසන කොට ඉතින් කැමති කිසිම ඕනකමක් නැහැ. මොනවාරි දුන්නොත් ඕක වළඳලා නිකන් ඉන්නවා. ඉතින් රටේ රජුරෝ ප්‍රසිද්ධ කළා මගේ දරුවාට කෑම රුචි කළොත් කවුරු හරි මෙච්චර මෙච්චර ත්‍යාගය දෙනවා කියලා. දැන් ඉතින් පෙරාර වාගේ නෝ නොයේ රස ගැවිලි හදාගෙන. ඉතින් මේ කුමාරයාට දරුවා මේක මෙහෙම රසයි මේක මෙහෙම ගුණයි කිය කියන දෙනවා. එපාම වෙනවා. ඔමින් අතර වාස හතක් පමණ ඔන්න වැඩුණා. දැන් මිදුල සෙල්ලම් කරන අනිත් ළමයි එක්ක. ඕක දැක්කා පසේ බුදුහාඳුරු කෙනෙක් කිසිප්‍රතනාරා මේ දරුවා පින් ඇති දරුවෙක් පසේ බුදු වෙන්න උපන් කෙනෙක්. ඒ නිසා රජවාසයේ පින්දපාත වන්නේ ඇටියට ගේට්ටුව ළඟින් ඇතුල් වුණා. මේ කුමාරයා දුවන ගිහින් වැඳලා කිව්වා අනේ ස්වාමීනි මේ ගම මේ ගම පළාතට එන්න එපා. මේ ඔබ වාසලයි කරදර කරා මේක ගුණයි මේක රසයි කියේ කන්න දෙන්න. අනේ ආපහු යන්න කිව්වා. ඉතින් මූණ බැලුවේ නැහැ පසේ බුදුහාමුදුර ආපසු හැරුණා. ඉතින් මේ දඩුවාට ඊට පස්සේ ලොකු කනගාටුවක් ඇති වුණා. අනේ හාමුදුරුවෝ මං එක තරහ වුණා. වචනයක්වත් කිව්වේ නැහැ. මූණ බැලුවවත් නැහැ. අනේ දැන් සමා ගන්න ඕනේ කියලා ගෙදර දුවගෙන ගින් පිය රජුරන්ඩි කිව්වා මෙහෙම හාමුදුරු කෙනෙක් ආවා. මං යන්න කිව්වම තරහ වෙලා ගියා. මං සමාව ගන්න ඕනේ. පස්සේ සොයාලා බලනකොට පසේ බුදුහාමුදුරුවෝ ගැනයි. පස්සේ කිව්වා නෑ දරුවා ඒ පසේ බුදුරු තරහ වෙන්නේ නැතු නෙමෙයි. උන්වහන්සේලා බිම් බලාන වඩින්නේ මේ කතා බහ බොහොම ආදී. හේතු උන්වහන්සේ අපි මෙහෙට ගෙදරට වඩම්මලා සමාව ගනි. බෑ මට දැම්ම යන්න ඕනේ. මට නම් නිදා ගන්නවත් බෑ අද. සමාව නොගත්තොත්. ඉතින් මේ පොඩි දරුවානේ පස්සේ ඉතින් මතියමති වරුත් එක්ක ඇතා පිට නම් වල යවුවා විසුපතනාරාමයට. ඉතින් ඉසිපතනාරාමේ පසේ බුදුහාමුදුරුව කුටිය තියෙනවා කුටිය දොර ඇරලා කුටිය පිටිපැත්ත දිගව වැලි සක්මනක් තියෙනවා ඕකේ අඩි දෙකක් තුනක් පිටින් සක්මන් කරලා ගන්ධමාදන පර්වතයට වැඩලා මෙයා එනවා දැනගෙන ඉතින් මේ කුමාරයා අර ඒ ආශ්‍රමයට ඇතුළෙම කැමති අනිත් පිරිසට කිව්ව ඕගොල්ලෝ එතන නවතින්න ඉස්සෙල්ලත් හාමුදුරුවෝ මං එක තරහා වුණා දැන් මේ පිරිසක් එක්ක ඉරොද තවත් තරහ වෙයි මම ගිහින් වැඳලා එන්නම් ඔයගොල්ලෝ ඔහොම ඉන්න කියලා. ඉතින් මේ කුමාරයාගේම කුටියේ නෑ දොර ඇරලා. කුටිය ඇතුළට ගියා ඒත් නෑ. කුටිය පිටිපැත්තට ගියා පෑල දොරින් ඒත් නෑ. බැලුවා සක්මනේ මේ දෙතුන් පියවරක් තියෙනවා. එයා මෙහා සක්මන් කරලා. අනේ ආඳුර හොඳටම තරහ වෙලා මං එක්ක එකයි මේ අතුරු ගිහින් තියෙන්නේ කොහේ හරි මං එන බව දැනගෙන කියලා. අර සක්මනේ මැද හරියේ තියෙන අයිනේ වාඩි වෙන ආසනයක්. මොකද වාඩි වුණා. වාඩිලා ඉන්නකොට පුදුම විදිහේ සංසුම් බවක්. අර රජගෙදර පැත්තේ තියෙන කෝලහල මොකුත් නැහැ. බෙර සද්දවත්, හොරණෑ සද්දවත්, ළමයින්ගේ සද්දවත් මොනවත් නැහැ. හරීම නිසංසලයි. එතකොට මේ කුමාරයා හිතනවා අනේ සාදු සාදුව මේ ස්වාමීන් වහන්සේලා මේ තැන් වලට වෙලා ieval දරුවා ගැන හිත හිතා ඉන්නවා නෙමෙයි, අමදරුවන් ගැන, මිල මුදල් ගැන, දේපොළ ගැන මේවා හිත හිතා ඉන්නවා නෙමෙයි. තමන්ගේ හිත තන්පත් කරගෙන මානසික සෝයක් මේ තැන්වල විඳිනවා නේද? කීකියා ඉන්නකොට හිත සමාධි වුණා. හිත හිතා ඉන්නකොට හිත සමාධි වෙනකොටම විපස්සනා ඥාන පහළ වුණා පස්සේ බුදු වුණා. ඉතින් අර මැටියෙම චූරු දැන් කාල වේලාව ගත ඒ නිසා බලන් ආවා. අවිලා කිව්වා දැන් ඉතින් පස්සේ බුදු හඳුරු නෑනේ අපි යා. නෑ මම පස්සේ බුදු වුණා කිව්වා. ඉතින් තාම ගිහි ඇඳුමින් ඉන්නේ. පස්සේ මේ ඉස මේ මත ගන්නකොට සම්පූර්ණයෙන් ඉසගේ අතුරුදහන් වෙලා අටපිරිකර ශරීර ගතල ආදට පෑන්නේ. ඉතින් කිව්වා මම මගේ මව්පියන්ට කියන්නේ මම මේ පසේ බුදුහාමුදුරු ඉන්දනද යනවා කියලා. ගන්ධ වාදන පර්වතේ. ඒ වාගේ පසේ බුදුවරු තවත් පසේ බුදු වෙන්න කෙනෙක් ඉන්නා නම් ඒක දැකලා එයාට යම්කිසි අරමුණක් දෙන්න පුළුවන්. ඉතින් මේ පසේ සුසී මහා මුදුරෝ ගැන කියන්න තියෙන උන්වහන්සේ පසේ බුදු වෙලා මාස 7 ජීවත් වුණේ. ඒ 7 මාසෙම දන් වන්දන වේලාව, සමාපatti වන්දන වේලාවල් ආදී හැර අහසට පෑ නැගී දහම් දේශනවා. ඒ කියන්නේ කුසල අකුසල ගැන, සුගති දුගති ගැන මේවා දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය කියන්න බෑ. චතුරාර්ය සත්‍ය කියන්න උන්වහන්සේලා මෙත් පාරමිතා නැහැ. ඒක ගැඹුරු පරමාර්ථයක් සම්මුතියෙන් කියන්න බැරි නිසා. ඒකයි මේ පසේ බුදුරු අනුන්ට බලනු කියන හේතුව. අෂ්ට සමාපatti ලාභීන් කියන්නේ කවරයක්ද? ඒ ආයක නිරෝධ සමාපත්තිය සමාදින්න පුළුවන් වන්නේ ඇයි? අෂ්ට සමාපatti කියන්නේ ධ්‍යානලාභීන්ගෙන් ඇතැම් අය රූපාචර ධ්‍යාන හතරක් ලබනවා සමහර රූපාචර ධ්‍යාන හතර ඉක්මවා අරූපාචර ධ්‍යාන හතරත් උපදවනවා. ඒ අතට තමයි අෂ්ඨ සමාපatti කියන්නේ. ඒ අෂ්ඨ සමාපatti ලාභේ පෘථුජ්ජනියක් ඉන්නවා. දැන් මහා බෝධිසත්වයන් වහන්සේත් ඒ කාලවල අෂ්ඨ සමාපatti ලාභී වුණේ. නමුත් මේ නිරෝධ සමාපත්තිය සමාදින්න හැමෝටම බෑ. ඒක සමාදින්න නම් අෂ්ඨ සමාපatti ලාභීව එක්කෝ අනාගාමි නැත්නම් රහත්. රහත් කියනකොට තියෙන බුදුන් පසේ බුදු රහත් උතුමන් ගැනෙනවා. ඒ උතුමන්ට පමණයි අෂ්ටසමාපatti නිසා මේ නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන් වෙන්නේ. ඒ නිරෝධ සමාපත්තිය කියන්නේ මෙතන වැදගත්ම සමාපත්තියක්. බොහෝම ඉහළ සමාපත්තියක්. අපි හිතමු මේක කෙටියෙන් කියනවා නම් දැන් යම්කිසි රහතන් වහන්සේ නමක් අනාගාමින් වහන්සේ නමක් අෂ්ට සමාපත්තිලාභී කෙනෙක් මේක තැනකට වෙලා වාඩි වෙලා ප්‍රථම ධානයට සමවැදිලා ඒකෙන් හිත නැගිටලා විදර්ශනා කරනවා. දෙවෙනි ධානයට, තුන්වෙනි ධානයට, හතරවෙනි ධානයට, පස්වෙනි ධානයට, හයවෙනි ධානයට අනුපිළිවෙලින් එකින් එකට සමවැදිලා එයින් නැගිටලා විපස්සනා කරනවා. විපස්සනා කරන්නේ ධානයෙමයි. හත්වෙනි ධානයේ සමවැදිලා අදිෂ්ඨාන හතරක් කරනවා. ඒ අදිෂ්ඨාන අතර ජීවමාන බුද්ධ කාලය තමයි හතරක් ලැබෙන්නේ ඊට පස්සේ ලැබෙන්නේ තුනයි. නානාබද්ධ අවිකෝපන සත්වපක්ඛෝසන සංඝපතිමාන අධධාන පරිච්ඡේද කියලා කරුණු හතරක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කාරණය ඒ ස්වාමින් වහන්සේ ශරීරගතව තියෙන සිවුරු පිළිකර ආදීට හානියක් වෙන්නේ නැහැ. නමුත් තමන් ඉන්නේ කුටිය, තමන්ගේ වෙන වෙන ශ්‍රමණ පරිස්කාරාදියක් වේනම් ඒවා සඳහා අදිෂ්ඨාන කරන්න ඕන මම මේ Nirodha Samapattien ඉන්න කාලේ මා සතුව තියෙන ඒ පරිස්කාර ආදියට ගින්නෙන් ජලයෙන් වසවිස්මි මේ සතුන් සර්පයන්ගෙන් සරු සතුරන්ගෙන් කිසි දෙයකින් අනුතරක් නොවේවා කියලා. ඒක එකක්. සත්තුපක්ඛෝසන කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නා කාලෙක නම් බුදුරජාන් වහන්සේට මා සම්මුඛ වෙන්න අවශ්‍ය නම් මා සමීපයට පණිවිඩෙන්න ඉස්සර සමාපත්තිය නැගිටීම වේවා කියලා අදිෂ්ඨාන කරන්න තුන්වෙනි කාණේ සංඝ ප්‍රතිමානන මහා සංඝයා වහන්සේලාට මා සම්මුඛ වෙන්න අවශ්‍ය නම් මා වෙතට පණිවිඩෙන්න ඉස්සර සමාපත්තිය නැගිටීම වේවා කියලා අදිෂ්ඨාන කරන්න අද්දාන පරිච්ඡේදය කියන්නේ දැන් දවස් 7ක් සමාදිනවා නම් හරි යම් වෙලාවක සමාදිනවා නම් ඒ කාලය තුළ තමන්ගේ ආශාස්කාර පවතිනවාද කියලා බලන්න ඕනේ. මොකද ආශාස්කාර කෙටි නම් ඒ ආශාස්කාර ඇතුලේ මේ මේ සමාපත්තිය ඇතුලේ පිරිනවම් පාන්නේ නැහැ. නැගිටීම සිද්ධ වෙනවා. එතකොට කල යුතු මූලික වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා. ඒ පිරිනවම් පාන උතුමන් වහන්සේ නම පිරිනවම් පාන්නේ ඉස්සර වැඩ කොටසක් කරනවා. කුටි සෙලසුන් තම්පත් කරලා සබ්‍රාහ්මචාරී සංඝයා රැස් කරලා බණ කියලා උපදෙස් දීලා තමන්ගේ අරිහත්ත්වයේ හරි ප්‍රතිඥා කරලා පිරිනිවන් පාන්නේ. ඒ කරන්න කාලෙමදි වෙනවා. ඒ නිසා ආයුෂ් ප්‍රමාණය කොච්චරද කියලා බලලයි අර දින වෙන් කරගන්නේ. ඔය කාරණා හතර හත්වෙනි සමාප්‍රත්‍යයේදී සිහි කරලා වේලාව නියම කරගන්න අච්චර වේලාවකින් මම නැගිටිනවා කියලා. දවසක් හරි දෙකක් හරි තුනක් හරි මාස සතියක් හරි. එතකොට අටවෙනි සමාප්‍රාප්තියේ සමවැදලා චිත්තක්ෂණ දෙකක් ගියතන සිත නිරුද්ධ වෙනවා. සිතයි, චෛසිකයි, චිත්තජ රූපයි කියන කොටස් තුනම නිරුද්ධ වෙලා ශරීරයෙන් පිටියේ පිළිමයක් වගේ පවතිනවා. ඒකට ගින්නෙන්වත්, ජලයෙන්වත්, අව්‍යාවදෝලෙන් මොනම දෙයකින්වත් හිංසාවක් වෙන්නේ ඒ නිසා ඒ අෂ්ට සමාපත්තිලාභීන් වහන්සේලා තුරෙන් අනාගාමී රහතන් වහන්සේලාට පමණක් නිරෝධ සමාපත්තියට සමාදින්න පුළුවන් අනිත් කාටවත්ද? ගෞතම බුද්ධ ශාසනය තුල නිවන් දකින්න ප්‍රාර්ථනා කළත් ඒ පහළ වූයේ නැතිනම් සඵල වූයේ නැතිනම් මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කළාට වරදක්ද? කළාම වරදක්ද? මෙහිමයි ගෞතම බුද්ධ ශාසනය තුල නිවන් දකින්න අපි සීල සමාධි ප්‍රඥා ගුණ වඩනවා. තාම කල් තියෙනවානේ. තව අවුරුදු 2400 2450ක මාස 9ක දවස් 15ක් තව තියෙනවා. දසාසනේ. එතකොට අපිට මේ ජීවිතයේ අවසමන්දී වෙලා ඊළඟ ජීවිතයේ හරිනවන් දකින්න ලැබුණොත් නේද? ඒ නිසා අදිෂ්ඨාන කරගන්න එක වටිනවා. මේ බුද්ධ ශාසනයේදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා. යම් හේකින් ඒක සඵල වුණේ නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයේදී හෝ නිවන් අවබෝධ කරගන්න පාරමිතා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. නැත්නම් අහවල් බුද්ධ ශාසනයෙම නිවන් දකින්න ඕනේ කියලා හිතුවට අපේ බෝධිපාක් ධර්මයට මුහු කරවලා නැත්නම් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න අපට මීට ඉස්සර කොච්චර බුද්ධ ශාසන මුණ ගැහෙන්නේ නැද්ද? දැන් මේ <clears throat> සාරාංශකයේ කල්පලක්ෂය තුලම 28 නමක් පහළ වුණා. ඊට ඉස්සෙල් සොළසාංශකයේ කල්පලක්ෂය තුල 512000ක් පහළ වුණා. ඊටත් ඉස්සෙල් අසංඛ්‍ය ගාණක්. ඉතින් අපිත් ওই කාලේ සංසාරේ හිටියානේ. අපට බෝධිපාක් ධර්ම 37 මෝරවල තිබුණේ නැහැ. දැන් අද අපි මේ කරන්නේ ඒ ධර්මයන් මුහුකුරවා ගැනීමයි. දන් දෙනවා, සීල් රකින්නවා, බණ අහනවා, භාවනා කරනවා, හැම කටයුත්තක්ම නිවන් පතා කරනකොට සතිපට්ඨාන හතර, සම්‍යක් ප්‍රදාන හතර, ඉර්ධිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, කොජ්ජංග හතර, ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන කරුණු 37 ටිකෙන් ටික වැඩෙනවා. ඉතින් යම් කිසි විදියකින් මෛත්‍රී සාසනන වලත් අපේ වැඩිලා නොතිබුණොත් තවත් යන්න වෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා ඊටත් ඉස්සෙල්ලා අවබෝධයක් ලබා ගන්න හැකි වේවා කියලා. ඒකකින් අපේ තමන්ගේ ප්‍රාර්ථනාව ඇතත් නැතත් අර කරන කුසල ධර්මයන්ගේ ශක්තිය අනුව තමයි සිදු වෙන්නේ. ත්‍රිවිධ සත්ව විනාශේ අෂ්ට දුක්ඛක්ෂණයේ පංචවේද අන්තරාය යන මේවා පැහැදිලි කර දෙන්නේ. ත්‍රිවිධ සත්ව විනාශය කියන්නේ දැන් විනාශ දෙකක් තියෙනවානේ. කල්ප විනාශේ සත්ත්ව විනාශේ කල්ප විනාශය කියන්නේ මහා කල්පයකදී කෝටි ලක්ෂයක් සත්වල එකවර විනාශ වීමයි ඒක ඉතින් ගින්නෙන් වතුරෙන් සුළඟින් කියලා අවකාර තුනකින් සිද්ධ වෙනවා දැන් සත්ත්ව විනාශය කියන්නේ එක කල්පයක් ඇතුළත සිදුවෙන දේවල් එක කල්පයක් ඇතුළත 20 වාරයක් සත්ත්ව විනාශ වෙනවා 20 වාරයක් ඒ කොහොමද දැන් ඔන්න අවුරුදු අසංඛ්‍යයයි ආදි කාලේ මිනිස්සයන්ට අසංඛ්‍යයේ ඉඳලා 10ට බහිනවා 10ට බහැලා ඒ කාල වෙනකොට සත්‍යයන්ගේ දේශයේ උත්සන්න නම් මුර්ග සංවර්ෂාවගෙන වැස්සක් වැහැලා අවියාවද වලින් කපා කොටාගෙන වෙනසෙන. ඔන්න පළවෙනි සත්ව විනාශය. අයමත් කුසල් කිරීම නිසා අසංඛ්‍ය දක්වාගෙන ආයත් බහිනවා. 10ට බහිනවා. ඒ දහස වර්ෂ කාලයේදී මිනිස්යන්ගේ හිතේ ලෝභ උත්සන්න අකුසල් වැඩි නම් ඒ හේතුන් දුර්භික්ෂ හේතු කොටගෙන දුර්භික්ෂෙන් සත්ව විනාශ වෙනවා. ඒක දෙවෙනි එක. කායත් අසංකේදයක් වාස වැඩි වෙලා ආයත් බහිනවා 10ට. ඒ 10ට බහින කාලේ මෝහ උත්සන්න අකුසල් නම් බහුල වුණේ රෝගාන්තක් කල්පේ කියලා වසංගත රෝගෝලී සත්ව විනාශ වෙනවා. එතකොට අර අවියාවද වලින් කපා කොටාගෙන වෙනසෙන ඇත්ත කෙලීම නරක ආදීට යනවා. දුර්භික්ෂයෙන් වෙනසෙන ඇත්ත බොහෝ සෙයින් කෙරෙහි අපාය උපදිනවා. ආහාර තෘෂ්ණාව නිසා. රෝගාන්තර කල්පයෙන් රෝගාබාධ වලින් මැරෙන ඇතැම්මයි සුගතියට යනවා. වැඩි දෙනා. සමහර විසින් දුගතියටත් යනවා. ඔය කියන ශස්ත්‍රාන්තක් කල්පය, දුර්භික්ෂාන්තක් කල්පය, රෝගාන්තක් කල්පය කියලා අන්තර කල්ප ක්‍රම තුනක් තියෙනවා. ඒ තුنين සත්‍යයන්ගේ විනාශ වෙන ආකාර තුන නිසා එකට කියනවා ත්‍රිවිධ සත්ත්ව විනාශය. ත්‍රිවිධ සත්ත්ව විනාශය. මේවට අහු වුණොත් ඉතින් බොහෝ සෙයින් දුකටම පාවවත් වෙනවා. මොකද දසවර්ෂ කාලේ මිනිස්යාගේ පිනක් දහමක් මෙලෝ දෙයක් නැහැ. පංචශීලයක් නැහැ, තිසරණයක් නැහැ, මවෙක් නැහැ, පියෙක් නැහැ, සහෝදර සහෝදරියෙක් නැහැ. ඒ වගේම ගුණ ධර්ම කියනේම අහස පොළොව වාගේ ඈතයි. ඒ කාලේ අගුණ ධර්මමය තියෙන තිරිසන් සතුන් වාගේ. ඌරෝ වාගේ මේ එළුව බැටළුව හරක් වාගේ තමයි පුජ්‍යලෝ ජීවත් වෙන්නේ. නුවණක් නැහැ, ආයු වර්ණ සැප බල ඥාන ඕකෝ පිරිහිලා. ඉතින් ඒ තත්ත්වය ආවම අපට කුසල් කරගන්න ලැබෙන්නේ නැති නිසා අපි පතන්න ඕනේ. අපට මේ විදිහේ ත්‍රිවිධ සත්ව විනාශයකටපත් නොවි කුසල් කරගන්න නිවන් මාර්ග යන්න සුදුසු තැනක් ලැබේවා කියලා. ශස්ත්‍රාන්තක්කල්පේ ශස්ත්‍රාන්තක්කල්පේ එකයි දුරුභික්ෂාන්තක්කල්පේ දෙක අනික රෝගාන්තක්කල්පේ තුන අෂ්ට දුෂ්ටක්ෂණේ අෂ්ට දුෂ්ටක්ෂණේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න නොලැබෙන අවස්ථා 8ක් තියෙනවා. ඒ මොනවාද 8? ලෙවඩ සංගරා කියපියත් දන්නව නේද? ඒ කියන්නේ දුෂ්කාසනාටක් තියෙනවා. දා මොකද්ද සද්ධම්මෝපායිනී කියන පරිණි ගාථා පොතක තියෙනවා. තයෝ අපාය ආරුප්පා සංඤං පච්ඡන්ති මම් පිච්චේ පංචින්ද්‍රයානං වේ කල්ලං මිච්ඡා දිට්ඨි ච දාරුණ අපාතු භාවෝ බුද්ධස්ස සද්ධම්මා මත දායිනෝ අට්ඨකනා අසමයා ඉති හේතේ ප්‍රකාශිතා කරුණු 8ක් තියෙනවා. සත්පයෝ අපාය. අපාය හතර තුනකට ගන්නවා. නරකය, പ്രേත ලෝකය, තිරිසන් ලෝකය. പ്രേත ලෝකයට අසුර ලෝක අසුර මේ අපායයි අයිති. ඒ නිසා. പ്രേතයන්ගේ කොට්ටාසයක් අසුර කියන්නේ. ඒ නිසා අපාය වල තුනයි. අසඤ්ඤතලයේ හා අරූපතලයේ කියන භූමි පහම එකක් කොට ගන්නවා. ඒ තැන්වල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ. අසඤ්ඤ භවයයි අරූප ලෝක හතරයි. ඊළඟට තුනුරුවන් නොපවට්නා ප්‍රත්‍යන්ත ජනපද. දැන් ලංකාව වුණත් අද කාලේ ඇටියට යාපනයේ වැනි පළාත් ඔක්කොම මේ ඒ රත්නත්‍රේ නොපවට්නා ප්‍රදේශයක් වෙලා තියෙනවා. ඒ තැන්වල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැති නිසා ඒ දුෂ්ටක්ෂණයක්. ඊළඟට පංචින්ද්‍රියානම් වේ කල්ලම්. අඳ, ගොළු, බිහිරි, උම්මත්තක, මන්ද බුද්ධික. මේ අතෝ වෙලා උපන්න නම් ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨියේ දාරුණා, දරුණු විසදුටු ගැනීම. ඒ කියන්නේ කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක පිළිගන්නේ නැහැ. කුසල් ලකුසල් පිළිගන්නේ නැහැ. හේතුඵල පිළිගන්නේ ඔය කියන තුන් ආකාරයට කියනවා නාස්තික, අකිරිය, අහේතුක කියලා මිසදිට තුනක්. නාස්තික, අකිරිය, අහේතුක. නාස්තික කියන්නේ විපාකයක් නැහැ. මොනවා කළත් විපාකයක් නැහැ කියන. අකිරිය කියන්නේ මොනවා කළත් කර්මයක් නැහැ. කිනක් නැහැ, පවක් නැහැ. අහේතුක කියන්නේ මේ ලෝක සත්‍යයට උපදින්න මැරෙන්න හේතුවක් නැහැ. ඒක ඉබේ සිදුවෙනවා කියන්නේ. ඔය කියන දෘෂ්ටි තුන බරපතලයි. ඒ දෘෂ්ටියක් තියෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ අනික ලෞතර බුද්ධෝත්පාදයක් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ඔය කියන ස්ථාන අටයි නේ ගණන් කළා කියන්නේ නරකය පිරිසං අපා ත්‍රේතාපාය පසල් දනව්ව ඒ වගේම ඉන්ද්‍රිය විකලතාව විෂ දුටු ගැනීම බුද්ධෝත්පාදයක් නොවීම ඈ හතයිනේ අසඤ්ඤ කළ රූප තලුකදී ඔය කියන්නේ කාරණා හතයි පංචවිද අන්තරාය පංචවිද අන්තරාය කියන්නේ මේ සුගතියට නිවනට බාධක කාරණා පහක් තියෙනවා සුගතියට යන්නත් බාධායි නිවනට යන්න බාධායි මොනවාද මේ අන්තරා පහ කර්මාන්තරාය කිලේශාන්තරාය විපාකාන්තරාය උපවාදාන්තරාය ආනාවීතික්කමනාන්තරාය කියලා පහක් තියෙනවා කර්මාන්තරාය කියන්නේ පංචානන්තරී කර්ම පංචානන්තරී කර්මයේ කරගෙන තියනා නම් ඒ ජීවිතයේ ඊළඟ අනතුරු භවයේ කාන්තේම අපායි කලස්සන්න බෑ සුගතියට යන්න බෑ නිවන් ලබන්න බෑ ඒක ඒකාන්තරාවක් කිලේශාන්තරය කියන්නේ නියත මිසුදුට ගැනීම. දැන් අපි කියවනේ නාස්තික, අහිරික, අකිරිය, අහේතුක දෘෂ්ටි මේවා කියනවා නම් සුගතියක් නැහැ, නිවනක් නැහැ. ඒක අත්හරින්න තුරු. ඒක දෙක. විපාකාන්තරය කියන්නේ අහේතුක, දුහේතුක උත්පත්තියක් ලබා සිටීම. අහේතුක, දුහේතුක උත්පත්තියක් ලබා ඉන්න කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියා ධානයක්වත් ලබන්න බෑ. හැබැයි ඉතින් සුගතියට යන්න බාධාවක් නැහැ. කුසලයක් කරලා දිව්‍ය ලෝකෙට මනුෂ්‍ය ලෝකෙට ආයෙන්න පුළුවන්. නමුත් මාර්ගඵල ආબોධ කරගන්න ලැබෙන්නේ ඒක අන්තරාවක්. ඒක විපාකාන්තරාය. උපවාදාන්තරාය කියන්නේ ආර්ය උපවාදී. දැන දැන හෝ නොදැන හෝ ආර්යයන් වහන්සේ කෙනෙකුට අපහාසයක් කළා නම් සුගතියකුත් නැහැ නිවනකුත් නැහැ. සමාව ගන්න තුරු සමාව ගන්න නම් පුළුවන්. ඒ කියන්නේ මාර්ගඵල ලබානින්න කෙනෙක් තවත් ආර්ය කෙනෙකුට අපහාස කළා නම් ඉතිරි මාර්ගඵල ලබන්නත් බෑ කියනවා. ඒ තරම් භයානකයි. ඒ තරම් භයානකයි. අර ඉස්සර කතාවක් තියෙනවා ලංකාවේ එක එකම විහාරස්ථානයක රහතන් වහන්සේ නමක් වයෝවෘද උන්වහන්සේට උදේ පාන්දරේකට ගොඩාක් බඩේ දැවිල්ලා ආවා. ඒ කියන්නේ මේ මේ අර නිදිමරාගෙන් භාවනාම කරනවානේ දැන් කියන්නේ ගෑස්ට්‍රයිසිස් කියලා. ගෑස් හැදිලා. ඉතින් උදේම පින්ඳ පාත වැඩියා. කැඳ ටිකක් ලබා ගන්න. ඉතින් කැඳ ටිකක් ලැබුණාම පාරක් අයිනේ තියෙනවා කොටන් ගොඩක්. ওই කොටන් ගොඩ ඉදගෙන මේ කැඳ ටික වැළදුවා. ඕක දැක්කා ඒ විහාරස්ථානයේම සෝවාන් වෙච්ච තරුණ භික්ෂුන් වහන්සේ නමක් පින්දපාත යනවා දකිනකොට උන්වහන්සේ අප්‍රසන්න වචනයක් කිව්වා. අනේ මේ මහලු ප්‍රවිද්දාන්ත මේ වාඩි වෙන තනවත් තේරෙන්නේ මේ කොටස්ට වාඩි වෙලා කියලා අපහාස කළා. අනේ රහතන් වහන්සේ ඉතින් කතා නැතුව ඉතින් ආවා. ඒ දවල් ඉතින් පින්නපාතිය වළඳලා අර ස්වාමීන් වහන්සේ ආපහු එහාට එන වෙලාව දන්නවා. දන්නකොට සමීපෙට කැඳෙව්වා ආශුතුම් මෙහි එන්න මට රහසක් කියන්නේ. තමන් වහන්සේ යම්කිසි අධිගමයක් ලබා ඉතින් මම ඔබ වහන්සේට අර කාටවත් අය කියන්නේ කිව්වා ඉතින් මම සෝවාන් වෙලා ඉන්නේ. එහෙනම් ඉතිරි මාර්ගඵල තුන ගැන උත්සාහ කරන්න එපා. ඔබ රහතන් වහන්සේ කෙනෙකුට අපහාස කළාද උදේ. අනේ ඉතින් සෝවාන් කෙනෙන්නේ වැඳලා වහා සමාව ගත්තා. එහෙම අවස්ථාවල ඉතින් එහෙම නැත්නම් උන්වහන්සේට ඒ ජීවිතය අරක ලබන්න බැරි වෙනවා. ඊපස්සේ ඉතින් රහත් වෙන්න ඇති එහා හඳුරුවෝ. ඉතින් ඒ වාගේ දැන් අර බලන්න අම්බපාලියේනේ අම්බපාලිය අහලා ඇතිනේ ගණිකාවක් හිටියේ විශාලා මහනුවර ආත්ම 10000ක් වෛශ්‍යාංගනාවක් වුණේ මක් නිසාද අන්න හරි ඒ කියන්නේ මේට කල්ප 31කට ඉස්සර සිකී බුද්ධ ශාසන කාලයේ මෙතුමිය සසුන්ගතව මෙහි නිශාස්ත්‍රයේ මහා නදම්පිට අවුරුදු 70000 කාල ශෛලී කාලේ. අනේ ඉතින් චෛත්‍යයක් ප්‍රදර්ශනා කරනකොට ඊට කලින් ප්‍රදක්ෂිනා කරපු රහත් මේ ඉන්නවා කෙනෙකුට කිඹුමක් ගිහිලා දන්නේ නැතුව මළුවේ සොටු ගොලියක් වැටලා තිබුණා. ඊට පස්සේ මේ අර්ථ පිරිසත් එක්ක ප්‍රදක්ෂිනා කරන චෛත්‍ය. අරක දැකලක පාටම නපුරු වචනයක් කිව්වා. <laughs> ඒ නපුරු වචනේ නිසා ආත්ම දසදහහක් ওই දුක වින්දා. මනුෂ්‍යාත්මේ අන්තිමේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඒ ශාසනයේ මහාන දම්පිරවරු 20000ක් එදා පැටවලු මට ඊළඟ බුද්ධ ශාසනයේ කී දේවටහත් බෝධි නිවන් සප ලැබන්න වාසනාව වේවා ඊට පස්සේ මව කුසල උපදීමක් නොවේවා කියලා. එනිසා උපපාතිකෝ උපන්න. දෙවගණක් වාගේ. පස්සේ ඉතින් අපේ බුද්ධ ශාසනයේදී රහත් වුණා. ඒකට කියනවා උපවාදාන්තරාය. ඊළඟට ආනා වීතික්‍රමනාන්තරා කියන්නේ තමා සමාදන්ව ගන්නාලද ශික්ෂාපද තියෙනවනේ. ඒ ශික්ෂාපදයක් දැන දැන උල්ලංඝනය කළොත්, කැඩුවොත්. ඒකට පිළියම් කරගන්න අතුරු සුගතියටවත් යන්න බෑ. ඒ කියන්නේ ගිහිව හෝ පැවිදිව හෝ තමන් රක්නා සීලයක් තියෙනවා. ඒ සීලය දැන දැන 101පාදාකාරී කඩාගත්තොත් ඒ සීලය නැවත සුද්ධ කරගන්න තුරු සුගතියට ඉවරට යන්න බෑ. දැන් අර ඉස්සර කතාවක් තියෙන ඒරකපත්තර නාගරාජයන් අවුරුදු 20000ක් උතුම් ලෙස මහානදම් පුරාපු ගරු කටයුතු ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වෙන්න ඕනේ මෙන්න වෙලාවේ අර ගඟක් ගඟකින් ඔරුවකින් යන වෙලාවේ ගඟයින තිබුණු දෙරුපත් කියලා දොරුපත් කියන්නේ මේ තනකොළ જાතිය. අල්ලන්නේ හිතේ එක අමතක වෙලා අතේම කැඩුනා. දැන දැන කැඩුවා නෙමෙයි. හිතලා මතලා කැඩුවා නෙමෙයි. ආපස්සේ නෑ. නමුත් උන්වහන්සේ ලෝකෙ සිහිලා අනි ආපත්‍යක් වුණාදෝ කියලා ඉතින් විමතියක් ඇති වුණා. ওই විමතියේ සිහිවීමෙන් උන්වහන්සේ තිරිසන් අපාය උපන්න. ඒරක පත්තනාග රාජය. ඊතරම් භයානකයි මේ ශික්ෂාපද උල්ලංඝනය කිරීම කැඩීම. ඒකට කියනවා ආනා වීතික්කමනාන්තරය. දැන් පහ මතකද? කර්මාන්තරාය, කෙලේශාන්තරාය, විපාකාන්තරාය, උපවාදාන්තරාය, ආනා වීතික්කමනාන්තරාය. කෙලේශාන් කර්මාන්තරාය කිව්වේ පංචානන්තරී කර්ම. කෙලේශාන්තරාය කිව්වේ නියත 22 යැලීම. විපාකාන්තරාය කිව්වේ අහේතුක, දිහේතුක උත්පත්තිය ලබා සිටීම. උපවාදාන්තරය කිව්වේ ආර්යයන් වහන්සේලාට අපහාස කිරීම. ආනාවීතික්කමනාන්තරය කිව්වේ සීත් සිල්පද කඩා ගැනීම. හත්වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ කුසල අකුසල කර්මයන් අනුව ප්‍රතිසන්දේ ලැබෙන හැටි ගැන කියලා. එතන දැන් යම් කිසි කෙනෙක් මිය පරලෝ යන්න ආසන්න වෙනකොට චිත්තක්ෂණ 17ක් ඇතුළතදී හෘද වස්තුව ඇතුළු කර්මජ රූප ඉදීම නවතිනවා. කර්මජ රූප තියෙන අපේ එකේ ශරීරයක කර්මජ රූප කලාප වර්ග 8ක් බැදී. ඒ ඔක්කොම චිත්තක්ෂණයකට තුන් වරක් තුන් වරක් බැගින් ඉපදේ ඉපදේ තිබෙච්ච එක දැන් චුත වෙන්න ආසන්න චිත්තක්ෂණ 17ක් තියෙදි ඉපදීම නවතිනවා. උපන්නේවා චිත්තක්ෂණ 17ක් ගෙවීම් ගෙවීගෙන පවතිනවා. ඒක චුතිචිත්‍යාගේ අවසාන ක්ෂණයේවත් නිරුද්ධ වෙනවා. එහෙමයි නේද? එතකොට ඒ ඒ චිත්තක්ෂණ 17 ඇතුළතදී තමන්ගේ సంతානයේ මේ ජීවිතයේ හෝ පෙර ජාතියක හෝ කරගත්ත බරපතල කර්මයක් තියෙනම ඒක සිහි වෙනවා. ඒකට කියන මරණාසන ජවං වීතිය කියලා සිත් වාර පහක් වෙනවා ඒකට. ඒ බරපතල කියන්නේ ගරු කර්ම නැතිනම් වඩාත් පුරුදු කරුප එකක් තියෙනවනේ ඕක එනවා. දැන් අපි බුදු ගුණ සිහි කළා නම් වැඩිම ඕක සිහි වෙන්න පුළුවන්. ඒ වගේ මෛත්‍රිය නම් මෛත්‍රිය. අකුසල් පැත්තේ යමක් විතර බහුල නම් ඒක සිහි වෙනවා. එහෙමත් නැතිනම් ඒ තමන්ගේ මරණයට ආසන්නවදී සිද්ධ වෙච්ච කර්මයක් සිහි වෙනවා. ආසන්න කර්ම කියලා. එහෙමත් නැතිනම් අමතක වෙච්ච කර්මයක් හරි එකපාරට සිහියට එනවා. ඒකට කටත්තා කර්ම කියනවා. හතරයිනේ ගරු කර්ම, ආචීර්ණ කර්ම, ආසන්න කර්ම, කටත්තා කර්ම. ඒ සිහි වෙනවා එතකොට ඒක වෙන්නේ ජවන් සිත් වලට. ඒ ජවන් සිත් පහින් අනතුරුව සදාරමන විපාක දෙක සිත් දෙකක් ගිහින් භවංග සිත් එකක් වැඩිලා චුති සිත්ේ වෙන්න පුළුවන් ඒවා විපාක ඒවා කර්ම නෙමෙයි සමහරට සදාරමණ විපාක සිද්දක නැතුව ජවන් සිත් පහට අනතුරුව භවංග සිතක් ත්‍ුති සිතක් ඇතිව නිරුද්ධ වෙන්න පුළුවන්. සමහර විට භවංග හිතත් පාල වෙන්නේ නැතුව ජවන් සිත් පහේ පස්සිනි සිතට අනතුරුව ත්‍ුතිය වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ත්‍ුතිය කියන්නේ කුසල් නෙමෙයි අකුසල් නෙමෙයි විපාක සිතක්. පටිසන්ධිගත සිත හා සමාන විපාක සිතක්. ඒක නෙමෙයි ඊළඟ භවය නියම කරන්නේ. අර ඒ සිතට මුලින් ඇති වෙච්ච ජවන් සිත් වලට අරමුණු වෙච්ච කර්මය. එතන කර්මයේ කළ කර්මයේ හෝ සිහි වෙනවා. කර්මයේ කරන්ඩ උදව් වෙච්ච උපකාර වෙච්ච දෙයක් හෝ සිහි වෙනවා. නැත්නම් උපද ස්ථාන ලකුණක් සිහි වෙනවා. ඔක තමයි ඒ ජවන් සිත් වලට අරමුණු වෙන්නේ. Tamand හිතාමතා අසුරවන්න බෑ. කර්ම බලයෙන් ඒක සිද්ධ වෙන්නේ. කර්ම නියාමයේ කියලා කියන්නේ. එතකොට එතෙන්දී ත්‍ුතිචිත්තේ නිරුද්ධ වෙනකොටම මෞකසක පරිසන්දි ගන්න සත්‍යයක් නම් මෞකසක පරිසන්දි ගන්නවා. තත්පරයකින් කෝටියෙන් පංගුවක්වත් ප්‍රමාණය. චිත්තක්ෂණයකින් තුනෙන් පංගුවක් එතෙන් දෙන්නේ තරම් කෙටි වෙලාව. දැන් හැම චිත්තක්ෂණයක්ම තියෙන උත්පාදක්ෂණ, තිතික්ෂණ, භංගක්ෂණ කියලා. දැන් මෙතන චුතිචිත්තය නිරුද්ධ කිරීම භංගක්ෂණේ. චුතිචිත්තයගේ භංගක්ෂණය වෙනකොටම අතන උත්පාදක්ෂණේ පහළ වෙනවා. ඉතින් ඒකන කොච්චර නිදසුන් කරලා තියෙනවද දැන් ඔය භවආග්‍රය කියන ඉහළම බ්‍රහ්ම ලෝකෙ චුත වෙන කෙනෙකු ගැන කියනවා දැන් මේ භවආග්‍රය කියන එක යොදුන් කෝටි ගාණක් ඉහළ තියෙන්නේ. යොදුනක් දිගපාල උස ඇති ශෛලමය පර්වතයක් පොළොවට හෙළුවොත් එහෙම එක විනාඩියකට යොදුන් 13කුත් තුලින් එකක් පාත් වෙන මේ ගල් පර්වතය පැයකදී යොදුන් 8000ක් පාත් වෙනවා. එච්චර වේගෙන් බහින මේ ගල් පර්වතයේ පොළොව තලයට එන්න යනවා අවුරුදු 4කුත් මාසකුත් 1027ක්. නමුත් අතන චුත වෙන සත්‍යයාගේ පටිසන්ධියේ මෙහි පහළ වෙන්න චිත්තක්ෂණයකින් තුනෙන් පංගුවයි යන්නේ. ඒකෙන් පේන්නේ අර පර්වතේ නම් පර්වතයක් හැටියට එනවා. මෙතන එන කෙනෙක් නැහැ. එතන නිරුද්ධ වෙනවා මෙතන පහළ වෙනවා. ඒකයි ඒකේ තත්ත්වය. ඒ නිසා නිකන පුනබ්භවෝ කියන්නේ නැවත මේ නැවත පහළ වීම. අය උපදිනවා නෙමෙයි පහළ වෙනවා. කෙනෙක් උපදිනවා කියන්නේ ඒ අතන හේතු නිසා මෙතන ඵලය පහළ වෙනවා. ඒ නිසා දැන් ඔය සමහරු අන්තරා භවයක් කියලා මේ තනක් ඔය හොයා ආසේ සජිසම් සහ කෙනෙක් සම්පූර්ණයෙන් මුසාවක්. ඒක මිත්‍යාවක්. එතකොට අණ්ඩජ වශයෙන් හරි ජලාබුජ වශයෙන් හරි සංසේදජ වශයෙන් ඕපපාදික ඔය හතර ආකාරයෙන් උපදින්න පුළුවන්. අර වගේ චිත්තක්ෂණයකින් තුنين පංගුවතරන් කෙටි වේලාවක් ඇතුළත සිද්ධ වෙනවා. චුත චිත්තයට අනුතුරුව. යම් අවස්ථාවක බොරුවක් කියන්නේ සිදු වුවොත් එය පාපයක් නොවන ලෙස කිය යුතු ආකාරය. අභිධර්මයේ සඳහන් සම්‍යක් ප්‍රයෝගයට අනුව පැහැදිලි කර දෙන්නේ. ඒක හොඳයි දැනගන්න ඕනේ. මොකද නිතර සිදුවෙන දෙයක්. ඒ කියන්නේ ඉතින් මේ ජනයා අතර ජීවත් වෙනකොට බොරු කියවෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් අර ඉස්සර කතාවක් තියෙනවානේ දුටුගැමුණු කුමාරයාට අර දෙමොට මල් විහාරේ හිටිය ස්වාමීන් වහන්සේ කිව්වනේ බොරුවක් බොරුවක් නොවන බොරුවක් කිව්වා. බොරුවක් නෙමෙයි. ඉතින් දැන් තිස්ස කුමාරයා යුද්ධෙන් පැනලා ඇවිල්ලා පන්සලට රිංගගත්තා. බොහෝ සෙයින් සංඝයායක බොහොම කුලපගායිනේ කුමාරවරු. ඉතින් ඒ වෙලාවේදී පුතුගමන කුමාරයයි ඔහුගේ පිරිසයි ඇවිල්ලා මේ පන්සල වට කෙරුවා. වට කරලා දුටුගමන කුමාරයා තින් රජ වෙන්නේ කෙනා තව රජ වුණේ නෑ ඒකට. දින සටන් කරන වෙලාවේ ඇවිල්ලා හඳුරංගෙන් ඇහැවා. හාමුදුරනේ තිස්සයා මෙහෙ ආවද? ඉතින් ආවේ නැහැ කිව්වොත් බොරු. ඉතින් කිව්වා තිස්ස ඇඳේ මේ ඇඳේ නෑ කිව්වා. ඇත්ත ඇඳේ හිටියේ නෑ ඇඳ යට හිටියේ. <laughs> ඇඳ යට. ඉතින් දුටුගැමුණු කුමාරයා තේරුම් ගත්තා. ඇඳලා තින්න බව. ඒ වුණත් මේ ආර්යයන් වහන්සේලා ඉදිරිය ඇදලා ගන්න කැප නැහැ. ඒ නිසා තිස්සට කිව්වා තිස්ස ආර්යයන් වහන්සේලාගේ ගුණය මතක තියාගන්න කියලා. දැන් ඉතින් මේ තිස්ස මෙතනින් පිටක් කරන්න ඕනනේ. ඔහුගේ පිරිවර ළඟට සාමණේර හතර නමකට කිව්වා ඇඳ අනිත් පැත්තට හරලා ඇඳේ තියාගෙන උඩින් මේ මල මිනිහක් ගෙනියන්නද ගෙනියන්නේ. <laughs> එතකොටත් තිස්ස මේ දුටුගමන කුමාරයා කරලා තිස්ස මේ ආර්යයන් වහන්සේලා කරවඩින් ගිහපුවා මතක තියාගන්න. <laughs> කවදාවත් ආර්යයන් වහන්සේලා අමතක කරන්න එපා කිව්වා. ඉතින් ඇත්ත බොහොම පුණ්‍යවන්තයෝ. එසේ මිසය නෙමෙයි. ඒ වගේ ඉතින් මේ අර විකල්ප විදිහට විකල්ප කියන්නේ වෙනත් ක්‍රමයකට වචන පාවිච්චි කරන්න පුළුවන් බොරු නොකිය. එහෙම තමයි ත්‍රිවිධම් වෙන්න ඕනේ. නැත්නම් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට බාධාවක් නෙමේ බොරු. ඔය ලොකු වරදක් ඒක. ආර්ය සත්‍ය අවබෝධයට බාධාවක්. අකුසල් සිතක් ඇතිවිය ඇති එය සිදු කළේ නැතත් ඇති වී එය සිදු කළේ නැතත් කලහා සමානෝ විපාක ලැබෙනවාද අකුසල් සිතක් ඇති වී ඒ සිදු කෙලේ නැතත් ආ ඒ කියන්නේ දැන් කයින් වචනින් කරන්න තියෙන දේ හිතින් හිතුණා. එහෙමද? හිතුවා. කෙරුවේ නැහැ. කොයි එතෙන්දී මේ එකක් තියෙනවා. දැන් යම්කිසි පාපයකට අංග පිරෙන්න ඕනනේ. දැන් සතෙක් මරීම සම්බන්ධ තියෙන අංග පහක් නේ. මොනවද? පානෝ භවේ පානුසඤ්ඤේ වදක චිත්ත මුපක්කමෝ චේන ජීවිතේ නාසෝච අංගා පංච වදස්සිනී කෙනෙක් ඉන්න බව කෙනෙක් ඉන්නවා කෙනෙක් ඉන්න බව දන්නවා පානෝ භවේ පානුසඤ්ඤේ වදක චිත්ත මරණ චේතනාව ආවා උපක්කමයට උපක්‍රමයකට කළා චේන ජීවිතේ නාසෝයෙන් ප්‍රාණඝාතය කළා ඔය පහෙන් එකක් හරි අඩු වුණා නම් අංග අසම්පූර්ණයි එතකොට ඒකට කියන කර්ම කියලා. පහම සම්පූර්ණ වුණා නම් කර්මපත. කර්මපත කියන්නේ යම්කිසි කර්මයක් අංග සම්පූර්ණ වුණා නම් කෙලින්ම නරක ආදී අපායට යන්න පුළුවන් මාර්ගයක්. ඒකයි කර්මපත කියන්නේ. අංග අසම්පන්න වුණා නම් අසම්පූර්ණ වුණා නම් ඒක කර්මපතයක් නෙමේ කර්මය වෙනවා. ඒක අපාය ප්‍රතිසන්දි දෙන්නේ නැහැ. මනුලව, දෙව්ලොව ආදී තැන්වල තිරසං වුණත් වෙන හේතුවකින් උපන්නනම් ප්‍රවෘත්තිපාක දෙනවා. ඒ කියන්නේ අනුන්ගේ අතින් පැලුම් පෙලුම් ලැබීම, හිරා දැසේ තියාම එක්කෝ වෙන වෙන ආබාධ, රෝග රෝගාබාධ හැදීම, ධන හානි, ඥාති හානි, භෝග හානි මේවා සිදු වෙනවා. ඒවට කියනවා මේ ප්‍රවෘත්ති විපාක කියලා. ඒ කියන්නේ වෙන කර්ම වෙන කුසලයකින් උපන්න එතෙන්දී මේ අකුසල විපාකය උපපීලක වශයෙන් පරිසම් වෙනවා. ඒකට තමයි අර අංග සම්පූර්ණ වූ කර්ම වල ප්‍රවෘත්ති විපාක. එහෙම කියනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැනම කියනවා අර කුබ්බ පුලෝතිකාපදානේ පෙර ජාතේක ගඟක් අයිනේ කේවට කුලයක උපන්න. කේවට කියන්නේ ධීවර කර්මාන්තේ ඉතින් කුඩා ළමයා කාලේ තවත් ළමයි එක්ක යනවා මේ මාළු බාන කරන බලන්න. ගියාම එදා මේ ඒ ගමේ කාණ්ඩ එකට තියලා ඊට පෙර දවසේ හැන්දෑවේ මේ වතුරට විස දාලා ඒ දැන් විස වර්ග තියෙනවානේ. මාළුව ගොඩාක් මැරිලා ගොඩ දාලා තියෙනවා. ඉතින් මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ අර මාළු ගොඩ දැකලා හරි අද නම් හරි මේ මාළු ගොඩක් ගොඩ දාලා තියෙනවානේ. අතරම් පාට මාළු තියෙනවා අර සතුටු වුණා. Taman බැරි නේ. මරාපේක සතුටු වුණා. ඒකට අකුසලයක්. ඒ අකුසලයේ නිසා බුදු වෙන තුරුම භවයක් ගන්න ඉතර ආදී කළපෑ. බුදු වෙනා ඉතර ආදී. අන්න ප්‍රවෘත්ති පාගේ නැති. එහෙම කියනවා. දැන් අර ගෝපල් ළමයි හත් දෙනෙක් හරක් දක්වගෙන යනකොට කලගොයෙක් තින්ගුවා හුඹහට මේ ළමයි මොකද කරේ අර තනකොළ පිදුරේ ගුලිය ගාලා උඹස් නැල වැහුවා. හැබැයි ආපහු මරණ චේතනාවක් නැහැ. එතකොට මේක අස්කරන්න කියලා හිතාන. එනකොට අමතකුනේ. අය අන්නේ පාර දවස් 7කින්. ඒ තනකොළ බිංගුවට දවස් 7න් අතර සතුන් මාරු කරන්නේ ගවයා. දැනුකට මතක් වුණේ අත් දවසකින් අනේ ඉතින් මේගොල්ලෝ අර මෝඩි ගැලෙව්වා. තලගොයාට කණ්ඩ බොන නැතුව වේල යන්තම් පණ අදගෙන උදට ආවා. මරුවේ නැතුව යන්න ඇරියා. ඕකේ විපාකයේ කොච්චරද ආත්ම 14ක් මේගොල්ලෝ ඔයාගේ තන් වලට කොටු වෙලා අවහිර දුකින්දලු. තහත් වෙන ආත්මෙත් අර ගල් වෙන එකට කොටු වුණා අද්දවසක්. කාටවත් ගල් දොර අරින්න බැරුව ගියා ගලක් පෙරලා ඇවිල්ලා. අන්තිමේ හත් වෙනිදා සිදේම ගල පෙරලා ගියා. අර ප්‍රවෘත්ති පාකාවක් ඇති. ඔව් ඔව්. ඒ වගේ මේ ඒ අකුසාසිතක් ඇති වෙලා ඒ කරලා නැතුව එයින් ලැබෙන ප්‍රතිපාකද කියනවා ඊළඟ ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. එක වරක් නෙවෙයි බොහෝ වාර. සාරා සංඛේය කල්පලක්ෂයක් කියන්නේ කොපමණද? කල්පය කියන්නේ මොනවද? කල්පය කියන්නේ කල්පේ කල්පේ. හ්ම්. ඔව් ඒක තමයි සර්සක උපමාවයි පර්වත උපමාවයි දෙකෙන් සංසන්දනය කරගන්නා කාලයට කියනවා කල්පය කියලා. <laughs> අවුරුදු ගණන් කියන්න බෑ. අර වාගේ අර සර්සප කියන්නේ අබෑට උපමාව. තා පර්වත උපමාවකුත් තියෙනවා. යොදන අධිකපාලුස ඇති සෛලමේ පර්වතයක් උඩින් යොදන් සී අවුරුදු 100කට වඩා දේවතාවෙක් යනවා. දිවසන්දු වෙතවරිලා තවරිලා ගල ගෙවෙන්න පුළුවන්. කල්ප තවත් දිගයි කියලා. ඒ තරමට ඒ උපමාවකින් කල්පනා කොට ගන්නා කාලයද කියනවා කල්පේ කල්පේ කියලා. ඒ කල්ප තියෙනවා ಜಾති හතරක්. ඒවා ඉතින් දැනගෙන තියෙන්න ඕන. මොනවාද? ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය. ආයුෂ් කල්පය කියන්නේ මිනිස්යාගේ කලින් කල තිබෙන පරමායුෂ. සමහර කාලවල අවුරුදු අසංඛ්‍යයක අවශ්‍ය තියෙන. සමහර ඉතින් බහැලා බහැලා දහවස් දහස් බහිනවා. අපේ බුද්ධ ශාසන කාලේ අවුරුදු 100යි. පරමායුෂ. ඒවට කියන ආයුෂ් කල්පය කියලා. අන්තක්ඛාන්තය කියන්නේ දැන් අපි කියවනේ අසංඛ්‍ය ඉඳලා 10ට බහලා සත්‍ය විනාශය. අන්න ඒක එක අන්තරකල්පයක්. අන්තක්ඛාන්තය කියන අන්තරකල්පය කියන. අසංඛ්‍ය කල්පය කියන්නේ එවැනි අන්තරකල්ප 20ක්. ඒ කියන්නේ අන්තරකල්ප 20ක්. ඒකට කියනවා අසංඛ්‍ය කල්පය කියලා. කල්ප අසංඛ්‍යය නෙමෙයි. මහා කල්පකින් හතරෙන් එකක්. ඒ වාගේ අසංඛ්‍ය කල්ප වාර හතරක් තමයි මහා කල්පය කියන්නේ. එතකොට අන්තර කල්ප 80ක්. අන්තර කල්ප 80ක්. එතකොට මේ අන්තර කල්ප 80 පිරෙනකොට ඕන ගින්නෙන් විනාශ වෙනවා සමහර කාලවල. හත් වාරයක්ම පොළොව මේ මේ කෝටි ලක්ෂයක් වල වාර හතකදී ගින්නෙන් විනාශ වෙන අටවෙනි වාර විනාශ වෙන ජලී. අයමත් හතක් හත් වාරයක් ගින්නෙන් අයමත් අටේනි වාරේ වතුරෙන්. කොහොම ගිහිල්ලා ගිහිල්ලා 64 වෙනි වාරේ සුළඟින් විනාශ වෙනවා. සත්ත සත්තක් ගිනාවාර අටමේ අටමේ දෙක චතුසත්ත්‍ය අදාපොන්නෝ ඒකෝ වායුව රෝසියා. කොහොම කියලා තියෙනවා. මහා කල්ප වාර හතක් ගින්නේ අටේනි එක වතුරෙන්. කොහොම ගිහිල්ලා 64 වෙනි එක සුළඟින්. ඉතින් ඒවා විස්තර ගොඩක් තියෙනවා. ඒතර දැන් මෙතන කියන්නේ මහා කල්ප. සාරාසංකේය කියලා කියන්නේ මහා කල්ප අසංකේයව හතරක්. අසංකේය කියන එක දන්නවනේ 1.140යි. 1.140යි. චක්‍රේ පාඩම්ද? චක්‍රේ පාඩම් කරගන්න ඕනේ බිඳු විතරක් කියලා බෑ. <laughs> ඒ කියන්නේ කෝටියට එනවා 1.7ක්. නැවත 20 වාරයක් කෝටියෙන් කෝටිය වැඩි වෙනවා. දැන් ඕන පාඩම් කරගන්න. 1යි 10යි 100යි 1000යි දසදහයි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි 10න් 10ට වැඩි වුණා. කෝටියට 1.7යි කිව්වනේ. ඒකට ඒක වැඩි වෙනවා කෝටියෙන් කෝටියක 20 වාරයක් කොහොමද? කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි. ප්‍රකෝටි කෝටියක් ප්‍රකෝටි ප්‍රකෝටි එකයි. කෝටි ප්‍රකෝටි කෝටියක් නහොත ඒකයි. නහොත කෝටියක් නින්නහොත ඒකයි. නින්නහොත කෝටියක් අක්ෂාවහිනී ඒකයි. අක්ෂාවහිනී කෝටියක් බිඳු එකයි. බිඳු කෝටියක් අර්බුද එකයි. අර්බුද කෝටියක් නිර්ර්බුද එකයි. නිර්ර්බුද කෝටියක් අහහ එකයි. අහහ කෝටියක් අතට එකයි. අතට කෝටියක් අබබ එකයි. අබබ කෝටියක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටියක් උත්පල එකයි. උත්පල කෝටියක් කුමුදු එකයි. කුමුදු කෝටියක් කුමුදු කෝටියක් පුණ්ඩරීක එකයි. පුණ්ඩරීක කෝටියක් පදුම එකයි. පදුම කෝටියක් කථාන එකයි. කථාන කෝටියක් මහා කථාන එකයි. මහා කථාන කෝටියක් අසංකේය එකයි. ඒක මහා කල්ප අසංකේයයි කියන ඔච්චර දිග කාලයක්. එහෙම වාර හතරක් තමයි සාරා සංකේය කියන්නේ. තවත් කල්ප ලක්ෂයකුත් එකතු කරාම සාරා සංකේය කල්ප ලක්ෂයයි. එහෙමයි සංඛ්‍යාව කියන්නේ. සිංහ විලෝකණය කියන්නේ කොහොමද? සිංහ විලෝකණය. සිංහ විලෝකණය කියන්නේ සිංහ රාජයා ගොදුරක් ගත්තාම 7000ක් නිදා ගන්නවා. එයාට 7000ක් යනවා ඒක දිලා අවසන් වෙන්න. පරිගිනියෙන්නේ නෑ. 7000ක් නිදා ගන්න එයා දකුණු ඇලෙලින්. වෙන සත්වාගේ නෙමෙයි. වෙන සත්ව වකොට වෙලා නිදාගන්නේ. දැන් අනිසිව්පා වකට වෙලා නිදාගන්න. එහෙම නෙමෙයි. දිගෑරිලා. හොඳට අත්පා දිගෑරලා මේ දකුණු ඇලෙන් එයා නිදාගන්නේ අත් දෙක මෙහෙම තියාගෙන. අත් දෙක මේ මේ ඔලුවට තියාගන්න. ඒකනේ සිංහ සෙයියාව කියන්නේ. එතකොට සිංහයා අද්දාසකින් නැගිටිනවා. නැගිටලා විජෘම්භණය කරනවා කියන්නේ මොනවද? පයින්නවා. ඔව් ඔව්. ඒ කියන්නේ ඇඟ දසා දානවා ව්‍යායාම කරනවා. ව්‍යායාම කරලා අර කේසර විහිදුවනවනේ. අඟ අඟ කිලිපොලා දාන්නේ. ඒක තමයි විජෘම්භණේ කියන්නේ. ඊට පස්සේ සිංහනාද කරනවා. සිංහනාද කරනවා. මොකද සමන් රජ්ජුරෝ නිසා මුළු මුළු මුළු වනාන්තරයට ඇහෙන්න මේ කරන්නේ. එතකොට අනිස්සත්තු ගිරහාන්ත වෙනවලු. බයි. දුවන්න කියන්න බෑ ඒලාට සිකිත්සතුකට. ඒ වෙනාලෝ මොකද කරන්නේ ඉස්සරහා බලනවා පස්සේ බලනවා. පස්සේ බලන්නේ දැන් ඉස්සරහා බලන්නේ එහෙම කෙලින්. පස්සේ බලන්නේ හැරිලා. දෙල්ල හරවනවා නෙමෙයි. මුළු කයම හරවලා බලනවා. මේ විදිහට බැලීමට කියන සිංහ විලෝකනය. දැන් බුදුරජාණන් වහන්සේත් කොහොම කරනවනේ? බුදුරජාණන් වහන්සේත් කොහොම කරනවා? සිංහ විලෝකනය කියන්නේ උන්වහන්සේ ඉස්සරහා බලනවා පස්සේ බලනවා. කියන අතීතයේ බලනවා අනාගතයේ බලනවා. පුද්ගලයන් දිහාත් එහෙම බලනවනේ. සිංහ විලෝකනේ. තාම මේ ව්‍යාකරණ නීතියකුත් තියෙනවා සිංහ විලෝකනේ කියලා. සිංහ විලෝකනේ න්‍යාය කියලා. මන්දුකප්පලෝති නිකාය මේ න්‍යාය. ගංගා ස්රෝතස නිකාය. කොහොම කියනවා. එතන සිංහ විලෝකනේ කියන්නේ යම්කිසි ව්‍යාකරණ සූත්‍රයක් යන්තනක කියවනම් අනිත් පැත්තටත් එයා ඒක සම්බන්ධයි. ඒ කෙලින්ම ඊළඟ එකට සම්බන්ධයි. ඒක බලනවා ඒ වගේ සිංහල ලෝකේ. ආර්ය උතුමන් වහන්සේලාගේ මරණයත් රහත් බවත් එක යට සිදුවන විට කියන නම කියන නම කුමක්ද? හැම ආර්යයන් වහන්සේලානේ රහතන් වහන්සේලා ගැනයි කියන්නේ. රහතන් වහන්සේලාට තියෙනවා රහත් වීමත් පිරිනුවන් පෑමත් එක යට සිදුවීමේ සිද්ධියක්. ඒකට කියන නම සමසීසී පරිනිර්වාණය. සමසීසී පරිනිර්වාණය. එතකොට ජීවිත ඉන්ද්‍රිය දෙකක් තියෙනවානේ අපේ මේ ශරීරයේ තියෙන රූප ජීවිත ඉන්ද්‍රියයි චිත්ත පරම්පරාවේ තියෙන නාම ජීවිත ඉන්ද්‍රියයි. ඔය දෙකට කියන ශීර්ෂ කියලා. ඊළඟට ක්ලේශයන්ගේ ශීර්ෂයක් තියෙනවා අවිද්‍යාව. ඔක්කොම එකවර සිද්ධ වෙන. එකවර කියන්නේ ඒක ඉතින් සමීපව කියන එකයි. ඒක චිත්තක්ෂණේ නෙමෙයි. ඒක තියෙන අවස්ථා තුනක්. භෝග සමසීසි, ඉරියාපත සමසීසි, ජීවිත සමසීසි කියලා. අවස්ථා තුනක් තියෙනවා. යම්කිසි රහතන් වහන්සේ නමක් රහත් වෙන්න ඉස්සර දැඩි රෝගයකින් පෙළෙනවා. උන්වහන්සේ රෝගයෙන් පෙලිපෙලි ඒ රෝගයේ තුලදීම රහත් වෙලා රෝගයේ සුව වෙන්න ඉස්සරම පිරිනවම් පානවා. ඒකට කියන රෝග සමසීකී. යම්කිසි ආර්යයන් වහන්සේ නමක් තව රහත් උනේ නැ වාඩි වෙලා හරි පිටගෙන හරි යම්කිසි ඉරියව්වකින් භාවනා කරනවා. භාවනා කරනකොට ඒ ඉරියව්වේදී රහත් වෙනවා ඒ ඉරියව්වේම පිරිනවම් පානවා. ඒ කියන්නේ ඉරියව්ව මාරු කරන් ඉස්සර. ඒකට කියන්නේ ඉරියාපත සමසීසි. සමහර ආර්යයන් වහන්සේලා ඉන්නවා ඉතින් භාවනා කරනවා භාවනා කළ යම් වෙලාවක රහත් වෙනවා. උන්වහන්සේ රෝගයක් නැහැ. ඉරියව් නියමයකුත් නැහැ. නමුත් උන්වහන්සේ රහත් වෙන්න ලැබුණේ පිරිනිවන් පාණ්ඩත් ආසන්න වෙලාවේ. අවසාන මොහොතේ. ඒකට කියනවා ජීවිත සමසීසී කියලා. ওই කර්ම ක්‍රම තුනකට සමසීසී පරිණිරවාණ සිද්ධ වෙනවා. මොනවාද? රෝග සමසීසී, ඉරියාපත සමසීසී, ජීවිත සමසීසී. යම් රෝගයකින් පෙලිපෙලි රහත් වී ඒ රෝගයේ තියෙද්දීම පිරිනවම් පෑම රෝග සමසීසී. අර පූතිගත තිසහඳුරුගෙන අහලා තින්නේ. ඊළඟට යම් ඉරියව්වකදී විපස්සනා වඩා රහත් වුණා ඒ ඉරියව්වේම වෙනස් වෙන්න ඉස්සර පිරිනවම් පානවා. ඒක ඉරියාපත සමසීසි. ඉරියාපත නියමයක් නොමැතිව මේ රහත් වීමයි පරිනිර්වාණයයි සමීපව සිද්ධ වුණා. ඒකට කියනවා ජීවිත සමසීසි. ඊළඟට රෝවා සෝවාන් මාර්ගඵලාභී ආර්ය උතුමන්ගේ වහන්සේලාගේ සිට කාටිකක් තියෙනවා. අනාගාමි මාර්ගඵලාභී ආර්යයන් උතුමන් වහන්සේලාට නිරෝධ සමාපatti සෝයටපත් වෙන්න බැරි හේතුව පැහැදිලි කර දෙන්න. සෝවාන් සකදාගාමි ඔය දෙන්නම වහන්සේට නිරෝධ සමාපatti බෑ. හේතුව විශේෂ හේතුවක් තියෙනවා. ඈ? ඒකක් නෙමෙයි. ඒකක් නෙමෙයි. ඔතන ආර්යයන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. සීලේසු පරිපූර්ණකාරී සමාධිස්මින් මත්තසෝකාරී පඤ්ඤා මත්තසෝකාරී කියලා සෝවාන් සකදාගාමි දෙන්න. සීලය නම් හරි. සමාධිය තව අසම්පූර්ණයි. ප්‍රඥාව තව අසම්පූර්ණයි. ඒ නිසා සමාධිය අසම්පූර්ණ බැවින් අෂ්ට සමාපත්තිලාභී වුණත් නිරෝධයටපත් වෙන්න බෑ. දෙවෙනි කාණය සීලේසුච පරිපූර්ණකාරී සමාධිස්මින්ච පරිපූර්ණකාරී පඤ්ඤායමත්ත සෝකාරී අනාගාමි. එතකොට අනාගාමීන් වහන්සේ සීලය සමාධිය දෙකම සම්පූර්ණයි. සම් ප්‍රඥාව අඩු රහත් නොවූ පමණයි. රහතන් වහන්සේ තුනෙන්ම සම්පූර්ණයි. සීලේසුච පරිපූර්ණකාරී සමාධිස්මින්ච පරිපූර්ණකාරී පඤ්ඤාච පරිපූර්ණකාරී. ඔය අනාගාමි වෙනතුරු සමාධිස්නින් පරිපූර්ණකාරී නොවන්නේ සමාධියට බාධක බරපතල ක්ලේශ දෙක ප්‍රහාණය නොවූ නිසායි. මොනවාද බරපතල ක්ලේශ දෙක? කාමරාග පටිය. දැන් සෝවාන් වෙනකොට තුනී වෙනවා, සකදාගුණට තුනී වෙනවා ප්‍රහාණුනේ නෑනේ. නිසා අනාගාමී මට්ටමට එන්න ඕන ඒ දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. ඒක නිසා සමාධි පාරිබන්ධක ධර්ම කියන සමාධියට බාධක ධර්ම දෙකක් ඕව. ඒ දෙක ප්‍රහාණය වෙන්නේ අනාගාමිනු කොටයි. ඒ නිසා අනාගාමුණන් පස්සේ අෂ්ට සමාපatti ලැබීමත් ලේසි වෙනවා. නිරෝධ සමාපatti ලබන්න පුළුවන් වෙනවා. ඒකයි හේතුව. සෑම බෝසත් කුමාරයෙක් උපත ලැබුවාට පසුව මම දින 7කින් මරණයටපත් වෙනවා මව. හා මව. ඒක හරියි. හේතුවක් කියනවා. ඒකත් අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ බෝසත් කුමාරියෙක් මෞකසක පරිසන්දි ගන්නේ දෙව්ලොව ඉඳගෙන පසුමා බැලුම් බලානේ. එයින් පස්සේ නේක මොකද්ද? මාතු ආවි පරිච්ඡේදෝ. මවගේ අවස බලනවා. ඔව්. ඒ කියන්නේ ඒ මවට මාස 10ක දින 7ක් අවශ්‍ය තියෙන්න ඕනේ. එහෙදිම උන්වහන්සේ වෙලා සබ්බෙන් සංකල්ප කරගන්නවා. ඔව්. ඔව් ඔව්. ඒ කියලා කියනවා දැන් බෝධිසත්ව මව් කෙනෙක්, බෝසත් කෙනෙක් උපදින මව් කෙනෙකු ඒ දරුවා පරිසන්දි ගන්නවා කියන්නේ ප්‍රථම වයසෙලිනි. මැදි වයසේ. මැදි වයසේ තේනවා හරියට දින නියමයක්. දැන් අවුරුදු 100 නම් ඔක තුනට බෙදෙනවානේ. 33යි 34යි 33යි 33 පළවෙනි ප්‍රථම වයස 34ක් එකතු නම් 67යි ඒක මධ්‍යම වයස ඉන්හිහාට 33 පස්චිම වයස එතකොට පළවෙනි වයසේදී දරුවා පරිසන්දි ගන්නේ නැහැ මැදි වයසේදී මැදි වයස තුනට බෙදෙනවා අවුරුදු 34 තුනට බෙදුවම කීයද කීයද 11යි 11යි තව තියෙනවානේ මාස 4 4 ඉන්නවානේ 11යි මාස 4යි ඒවත් දෙකක් එකතු කරන්න එතකොට 22යි මාස 8යි අර 33ට මේ මේක එකතු කරන්න එතකොට 55යි මාස 8යි ඔන්න 55යි මාස 8 තියෙනකොට තමයි බෝසත් කුමාරයන් වහන්සේ මව් කුස පරිසම්දි ගන්නේ එතකොට එදා ඉඳලා මාස 10කුත් දින 7ක් මේ මවතුමියට අවශ්‍ය තියෙනවා. එතකොට මේ මවතුමිය කලුරිය කරන්නේ අවුරුදු 56යි මාස 6කුත් දවස් 3ක දවස් 6කට කි. හේතුව මොකද? හේතුව කියන්නේ යම් මව කුසක දරුවෙක් උපන්නාම දරුවා බිහි වුණාට පස්සේ දින 7කින් පස්සේ නැවත සත්වෙකුට පරිසම් දිගන් ඉඩ තියෙනවලු. දැන් ওই පරිසන්දි ගන්න සත්‍ය ඔක්කොම පහළ වෙලා උපදිනවා නෙමෙයි. උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා. අපේ විනය පොතේ කියලා තියෙනවා අහසේ වැහි බින්දු වැටෙනවා වගේ මවකසර සත්‍යෝ වෙනවලු. ආවට මැරෙනවා. කර්මයි පාද. අර කියලා තියෙන අපායෙන් මනුලෝ මනුලින් අපාය මාරුවිල යනවානේ. නමුත් මේ ඒ ඒ විදිහට සත්‍යයකට එහෙම මවකසට එන්න අවසර නැහැ. මේ සලු රේකලයන් පස්සේ. නැත්තම් අවශ්‍යලා තියෙනවා. පරිසන්දි ගන්න පුළුවන්. උපන්න හෝ නූපන්න හෝ කියන්නේ මේ බිහි වුණා හෝ නූනා හෝ. එහෙම අවස්ථාවක් නැත්තේ යම් බෝධිසත්ව කුමාරයන් වහන්සේ නමක් දරින් කුසෙන් දඩාගත්ත මවගේ කුස චෛත්‍යයක් වගේ පූජිත පූජනීයයි. ඒ තරමට වාසනාවන්ත මව කෙනෙක් ඊට පස්සේ ස්ත්‍රියක් වෙන්නේ නැහැ නේ. නැහැ. ඊට පස්සේ කෙලියෙන්ම පුරුෂාත්මය ලැබලා නිවන් දකින්නවා. ඒ කවදාකවත් උන්වහන්සේ එතුමා මේ ස්ත්‍රී ආත්මයටපත් වෙන්නේ නැහැ. ඒ තරමට මහා පුදුම ආශ්චර්යයක්. අපිට කියන අර ධර්ම නියාම කියලා. ඒ නියාම පහෙන් එකක් ධර්ම නියාම. තේරුණානේ? කෙලස් 1500 මොනවද? ඒකත් බොහොම වැදගත් ප්‍රශ්නයක් අර පොතු පොත් ලියලා තියෙන ලස්සනට රේරුකාණ ස්වාමීන් වහන්සේ කෙලස් 1500 ගණන් කර නැහැටි ඒක දිග කතාවක්. කෙලස් වශයෙන් ප්‍රධාන කුසල මූල තුනක් තියෙනවා. දස කෙලස් කියලා 10ක් තියෙනවා. ඔය 10 බෙදලා බෙදලා බෙදලා බෙදලා ආශ්‍රව, ඕග, යෝග, නීවරණ, ග්‍රන්ථ, පරාමාස ඒ ආස අනුසය කොහොම බෙදිලා බෙදිලා බෙදලා ගිහිල්ලා 1500ට පිරිනවා. ඒක ඉතින් විස්තර කරන්න වෙන පොතක් කියවන්න ඕනේ. තියෙනවා මේ අභිධර්ම පිටකයේ ඉබංග අප්‍රකරණේ 17 වෙනි ඉබංගේ තියෙනවා මේ කුද්දක වත්තු විභංග කියලා. ඒක කෙලෙස් 1500 තියෙනවා. ඕන වෙලාවක ලියලා දෙන්න. ඒවා හරියට දැනගන්න ඕන දේවල්. ලංකාවට පළමුවෙන් වැඩියේ බුදුන් වහන්සේද නැතිනම් මිහිඳු මහරහතන් වහන්සේද? බුදුරජාන් වහන්සේ. ඔව් බුදුරජාන් වහන්සේ. ඉතින් බුදුරජාන් වහන්සේ වඩින කාලයේහි මාර්ගඵල ලබන්නේ සුදුස්සෝ වශයෙන් මිනිසයන් හිටියේ නෑ. දෙවියෝ හිටියා. සුමන සමන් දෙවියෝ සෝවන් වෙච්ච බව සඳහන් වෙන අපේ අට කතාවල. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ බුදු පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගිය තැන. අවුරුදු 236 ගිය තැන තමයි ලංකාවේ බුද්ධ ආගම පිහිටන්න යෙදුනේ. ඒ ලංකාව පමණක් නෙමෙයි ඉතින් මේ බුරුමේ එතකොට කාශ්මීරේ තවත් වෙන හිමාල වනාන්තරයේ තැන කොහොම ස්ථාන 9ක රටවල් 9ක බුද්ධ ශාසනය පිහිටියේ පරිනිර්වාණයෙන් අවුරුදු 236 දී. 36 දී. එතකොට ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනුව වැඩි. පළමුවෙන් බුදුරජාන් වහන්සේ වැඩි මහියංගණීට. කවදද? බුදු වෙලා මාස 8ක් ඉරෙන දුරුතු පොයේ දවසේ. දෙවනුව වැඩියා නාගදීපේට. කවදද? බුදු වෙලා අවුරුදු 5කුත් මේ අවුරුදු 5 වෙනි අවුරුද්දේ පහ පිරෙන්නේ ඉස්සර 5 වෙනි අවුරුද්දේ බක් මාසේ අව අමාවක් පොයේ දවසේ. ඒ කියන්නේ වෙසක් පොරේ සහ සත් දෙකට කලින්. තුන්වෙනි වැඩි කැලණියට. කැලණිය ඇතුළු ස්ථාන කීපයක් එදා පරිහරණය කළා. කැලණිය මේ ශ්‍රී පාදස්ථානයේ දිවා ගුහාව දීඝවාපී චෛත්‍ය මුතියංගනේ තිස්ස මහාරාමේ අනුරාධපුර උඩමාළුව ශ්‍රී මහා මේ මේ රූපාරාම චෛත්‍ය මහා සෑ චෛත්‍ය ඊළඟට මේ මිහින්තලේ සේල චෛත්‍ය හා ওই කියන ස්ථාන පරිහරණය කළා. තුන්වෙනි වාරේ වැඩියේ බුදු වීමෙන් අටවෙනි අවුරුද්දේ වෙසක් පොයදා රහතන් වහන්සේලා 500ක් සමග. ඊට ඉස්සර වාර දෙකේ වැඩි තනියි. සිද්ධාර්ථ කුමරුන් දඹදිව උපත ලබන්න පෙරෙහි බුදුදහම පැවතුනාද නැහැ. තිබුණේ නැහැ. තිබුණා ඊට ඉස්සර බුද්ධෝත්පාද කාලේ ඒ කියන්නේ ඊට පෙර කාශ්‍යප බුද්ධ ශාසන කාලේ ඒ බුද්ධාන්තරයේ තිබුණා. ඒ බුද්ධාන්තරයෙන් පස්සේ සත්ව විනාශයක් වෙලා අවුරුදු අසංඛ්‍යයට ගින් ආය බහගෙන ඉල්ල තමයි අපේ ශාසනය. ඒ නිසා බුදු පුතක් එහෙදි තිබුණේ නැහැ. ලංකාවට ගෞතම බුදුන් වහන්සේ වැඩීමට පෙරත් බෞද්ධ රටක් වී තිබුණා. ඒ අතීත බුද්ධ ශාසන තුනේදී තිබුණා. කකුසන්ද බුද්ධ ශාසනය, කෝණාගමන බුද්ධ ශාසනය, කාශ්‍යප බුද්ධ ශාසනය මේ ලංකාවේ බුද්ධාගම පැවතුණා. අනන්ත සසරේ පහළ වූ සීල බුදුන් වහන්සේලා ලංකාව ඇතුළු රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කිරීමට දූත පිරිස් ඇව්වාද? එහෙම නියමයක් නැහැ. නියමයක් නැත්තේ දැන් ඒ කාල වෙනකොට ඉතින් ලංකාව කියන නමත් වෙනස් වෙනවානේ. හැබැයි ඉතින් මේ ඔය මේ භූමි තියෙන්නේ නැති. නමුත් මේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කරන්න ඕනේ කියන නීතියක් එහෙම එකක් නෑ. ඒ එක එක බුද්ධෝත්පාද කාලවල නිවන් දකින්න පිණිස සම්පූර්ණ වුණා නම් බුදුරජාණන් වහන්සේ පින්වම් පාලා ඊළඟට දුටු විරු ශ්‍රාවකයන්ගේ පිරිනිවන් පාවන් පස්සේ සාසන ඉවරයි. කල්පවතින්නේ. දැන් ඔය අවුරුදු 50000ට වැඩි අවුරුදු ලක්ෂයට අඩු ආශ්‍යාති කාලවල විනය පිටක පනවන්නේ බොහෝම ඥානවන්ත මිනිස්සු ඉන්න නිසා බොහෝම කෙටි ආවාදයකින් අපමණ රහත් වෙනවා. ඉතින් එහෙම වෙලා මේ රහත් වෙන්න පින් පිරිච්ච ඇත්ත ඔක්කොම අවසන් වෙනවා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම. එතකොට උන්වහන්සේ දැක්ක සම්මුඛ ශ්‍රාවකෝ ඉන්නවනේ රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ වැයමින් පස්සේ ශාසනය සතුටුදායක වෙනවා. ඉතින් රටවල් වල පවත්වන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අරක නීතිගත දෙයක් නෙමේ රටවල් නමයක පිළිතුරනවා කියන එක. අපේ ශාසනයේදී බුදුරජාන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ඇත්තේ තව අනාගතේ පහළ වෙන නිසා ඒ රටවල ශාසනය පිළිතුරන්න යෙදුණා. සරුවක්ම ධාතුවට අයත් වන්නේ කේශ ධාතුව හා දන්ත ධාතු පමණද නෑ. සරුවක්ම ධාතුන් වහන්සේලා ආදාහන වෙන වෙලාවේදී ශ්‍රී දේහයෙහි අස්ති ධාතු අත්ති ධාතු කොටස් තුනකට බෙදුණා. එයින් බෙදිච්ච නැති ධාතු කොටස් තුන හතක්. ඒ කියන්නේ දලදා සතර නමයි මේ අකු ධාතු දෙන්නමයි ලලාට ධාතුව. ඔය හතරම මේ බිඳුනේ නැහැ මේ වෙනස් වෙන්නේ නැහැ. අනිත් දාස් දැන් ඉතිරි දන්ත 36යි නිය ධාතු, කේශ ධාතු, රෝම ධාතු මේවා ඒ දෙන්දීම ආදාහන්න වෙන්නේ ඉස්සරම දෙවියෝ අරගෙන ගියා. එහෙම කියලා තියෙනවා. පිටසක් වලට පවා ගෙනින් තියෙනවා. එතකොට අර ධාතු මනින වෙලාවේ ඉතුරුලා තිබුණේ මේ කොටස් ටික. දලාට ධාතුව එකට නුන් හේස කියලා. දාල් දලදා වහන්සේ හතර අකු ධාතුව. අනිත් ඔක්කොම අස්ති ධාතු කොටස් 6ක හතුනකට බෙදුණා. මුම් පියලි ප්‍රමාණ ධාතු නැලි 5යි. කඩසහල් කියන්නේ සුනුසහල් පමණ ධාතුන් වහන්සේලා නැලි 5යි. අබෑත පමණ ධාතුන් වහන්සේලා නැලි 6යි. ඔක්කොම නැලි 16යි. ඔබට කියනවා අට ද්‍රෝණා කියලා. ද්‍රෝණි කියන්නේ අර දෙක දෙක නැලි දෙක දෙක රජවල් රජකට්ටු අටකට දුන්නානේ. ඒ නිසා අට ද්‍රෝණා කියනවා. ඉතින් මේ මුම්පියනි තරම් ධාතුන් වහන්සේගේ වර්ණය කියන සංවම් පාට. අබෑත පමණ මේ මධ්‍යම ධාතු සුනුසහල් පමණ ධාතුන් වාසයට කියන්නේ පාට මුතයට පාට. එතකොට අබෑට තරම් කුඩා ධාතුන් වහන්සේගේ වර්ණය කියන්නේ දෑ සමන් කැකුළු පාට. රතයි සුදයි රතයි සුදයි. සංකාර විකාර ලක්කන ප්‍රඥාත්‍ය නිර්වාණය යන පැහැදිලි කර දෙනවා. සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලු දෙයට නමක්. සංකාරය තවත් කියනවා නම් ඉතින් සංඛාර කියන වචනේ ගොඩක් බෙදුම් තියෙනවා. සංස්කාරස්කන්ධයට සංකාර කියන. මොකද සංස්කාරස්කන්ධය කියන්නේ? සංස්කාරස්කන්ධය කියන්නේ සිතේ පහළවන චෛතසික ධර්ම 52කින් වේදනා සංඥා දෙක ඇර ඉතිරි 50ට කියනවා සංස්කාරස්කන්ධය. තව කියනවා අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ මොනවද? අවිද්‍යාපච්චය සංඛාරා කියලා තියෙනවා <clears throat> කුසල අකුසල චේතනා 29ක්. අකුසල චේතනා 12යි. කාමාචර කුසල චේතනා 8යි. රූපාචර කුසල චේතනා 5යි. අරූපාචර කුසල චේතනා 4යි. සියල්ල 29යි. ඔය 29ට තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ. තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඒ මොනවාද? කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල. වචී සංකාර කියන්නේ විතර්ක ਵਿਚාර දෙක. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා දෙක. ඒවායින් තමයි ඒ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් ආස්වාස ප්‍රස්වාස නිසා ශරීරයේ දීර්ඝාසය පවතිනවා. වචී සංකාර කියන්නේ විචාරක විචාර දෙක නිසායි වචන කතා කරන්නේ. නැත්නම් කතා කරන්නේ නැහැ. චිත්ත සංකාරකේ වේදනා සංඥා. වේදනා සංඥා දෙක තියුණොත් තමයි චිත්ත පහළ වෙන්නේ. ඒත් මේ සංකාර කරන තුනක්. තවත් තියෙනවා සංකාරය සංකත සංකාරය, අபிසංකත සංකාරය, අபிසංකරණ සංකාරය, ප්‍රයෝගාදි සංකාරය. සංකත සංකාරය කියන්නේ නිර්වාණය ප්‍රඥප්තියත් හැර අනිත් ඔක්කොම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න නිසා සංකත සංකාර කියනවා. අபிසංකත සංකාර කියන්නේ සත්ව සංතාන තුල කුසල ලකුසල රැස්කල නිසා විපාක ධර්ම තියෙනවා. කුසල විපාක, අකුසල විපාක, කර්මජ රූප. කුසල විපාක, අකුසල විපාක සියල්ල එකතු කරගත්තොත් ඔක්කොම විපාක සිත් තියෙනවා 35ක්. විපාක ඡායතිකේ තියෙන වචන 38ක්. ඊළඟට කර්මජ රූප තියෙනවා 20ක්. ඒ සියල්ලට කියනවා අபிසංකත සංකාර. ඒ කියන්නේ කුසල ලකුසල් දැස් කරපු නිසා සිදුවෙන දේවල්. අபிසංකරණ සංකාර කියනවා. අபிසංකරණ සංකාර කියන්නේ අර මුලින් අපි කියවන්නේ චේතනා 29ක්. ඒවා තමයි කුසල ලකුසල්. ඒවා නිසා විපාක උපදිනවා. ඒ නිසා ඒකට අபிසංකරණ සංකාරය කියනවා. පයෝගාභි සංකාර කියනවා වීර්යයට නම. ඔය දෙයට සංකාර ගොඩක් තියෙනවා. ඒ සියල්ලටම සංකාර කියනවා. විකාර කියන්නේ විකාර නමින් කියනවා රූප මේ පහ. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, රූපස්ස ලහෝතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා කියලා රූප જાති පහක් තියෙනවා. ඔය පහටම කියනවා විකාර කියලා. විකාර කියන්නේ සෙසු රූපයන්ගේ ආකාර විකාරයක්. ඒකයි කිය අදහස. ඒකට කියනවා විකාර රූප. අනික් කාරණේ තමයි රූපයන්ගේත් නාමයන්ගේ ශනික ශනිකව විදීමත් විකාරයක්. දැන් ඔය තේනවනේ හැම රූපයකම නැම නාමයක උත්පාදක්ෂණ පිටික්ෂණ බංගක්ෂණ කියලා. උත්පාදක්ෂණ පිටික්ෂණ බංගක්ෂණ. මේ පිටික්ෂණයයි බංගක්ෂණයයි විකාරය. ජරා මරණ. ඒකට කියන විකාර. ලක්ෂණ කියන්නේ සෑම රූපයක සෑම කිහිපකම තියෙනවා ස්වභාව ලක්ෂණ කියලා එකයි සාමාන්‍ය ලක්ෂණ කියලා එකයි දෙකක්. ස්වභාව ලක්ෂණ කියන්නේ දැන් අපි හිතමු පඨවි ධාතු කියලා. ඒ පඨවි දැන් මේ පොටුවේ තියෙනවා මේ අල්ලනකොට සාදයිනේ. ඒක තමයි කාර්කස ලක්ෂණය කියලා. ඒකට කියනවා ස්වභාව ලක්ෂණේ. ඒකේ තියෙන ස්වභාවය. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ පොදු පොදු ලක්ෂණ. මොකද්ද පොදු ලක්ෂණ? දැන් මේ පුටුව කියන ප්‍රතිවේ ධාතුව මේක රූප කලාප ගොඩක් මේක ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි. අනිත්‍ය කාටත් පොදුයි. එරගම ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් දෙලෙනවා. ඒක නිසා ඒක දුක්ඛයි. දුක්ඛය කාටත් පොදුයි. කෙනෙකුගේ කැමැත්ත නොපවතී යනවා. අනත්තයි. ඒක කාටත් පොදුයි. හැම රූපයකට හැම නාමයකට පොදුයි. ඒ පොදු ලක්ෂණ තමයි සාමාන්‍ය ලක්ෂණ කියන්නේ. සාමාන්‍ය කියන්නේ සමාන කියන එක. ඒකට කියන ලක්ෂණ කියලා. ප්‍රඥාප්ති කියන්නේ ලෝක සම්මත. දැන් අපි මේකට කුළුණ කියනවා. ඒක ප්‍රඥාප්තිය. දැන් මේ කුටියට කුටිය කියනවා. ප්‍රඥාප්තිය. ගස් වලට එක එක නම් කියනවා. ප්‍රඥාප්තිය. මිනිස්යන් එක එක නම් කියනවා. ප්‍රඥාප්තිය. ඒකට අතය, පය, ඇස, ඊස මේ අපි නම් කියනවා. ඔක්කොම ප්‍රඥාප්ති. ඒ ප්‍රඥාප්ති කියන ඒවා නාම නෙමේ රූප නෙමේ. සම්මුතිය. ඒ සම්මුතියද කියන ප්‍රඥාප්ති කියලා. නිබ්බාන. නිබ්බාන කියන්නේ අසංකත ධාතු නිවන. ඒකට ඔය කරුණු පහ තමයි මේ මේකට කියන පංචවේද ඤය මණ්ඩලය කියලා. සංකාර, විකාර, ලක්කන ප්‍රඥාප්ති නිර්වාණ පංච වේදන ඤය මණ්ඩලය සෑම බුදු සසුනකම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වන්නේ මෙහෙණින් වහන්සේ නමක්ද ඔව් ඒක ධර්මතාවක් කියනවා ඒක ධර්ම සෑම බුදු කෙනෙකුන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව ලංකාවට වඩින්නේ මෙහෙණින් වහන්සේ නමක් තමයි අරගෙන ඉන්නේ ඒක හරියි සෑම බුදු සසුනකම පවත්වනු ලබන මංගල ධර්ම දේශනාව දඹදිව දම්සක් පැවතුණු සූත්‍රය දෙකක් හරි. සීල බුදුරයන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනය එක හා සමානයි. <clears throat> දම්සක් පැවතුණු සූත්‍රයමයි දේශනා කරන්නේ පළමු වරට. ඒක දසදහසක් ලෝක ධාතුවට ඇහෙන් දෙක හඳින් දේශනා කරනවා. ලෝක ධර්ම රත්නේ පහළ වෙන දම්සක් සූත්‍රයේ දේශීය. ඒකට අවුරුදු 45ක් දෙසූ දේශන ඔක්කොම ධම්සක් සූත්‍රයේ අන්තර්ගතයි. චතුරාර්ය සත්‍යය.